තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සලායතන ධර්මතාවය සලායතන ධර්මතාවය තථාගතයන් වහන්සේ බොහොම ප්‍රියමනාප කොට ලෝක සත්වයාට දේශනා කරපු ධර්මතාවය. සලායතන වග්ගය කියලා තථාගතයන් වහන්සේ নানা ප්‍රකාර කරුණාකාරණා වලින් මේ සලායතන පිළිබඳ උපමා උදාහරණ ගෙනහැර දක්වුවා. ඇයි මේ සලායතන පිළිබඳව විශේෂ අවධානම යොමු කළ යුත්තේ මේ සලායතන ලබාපු මිනිසත් භවයේ විශේෂ අංගයක් බවට පත් වෙන්නේ ඇයි කියලා බලුවොත් මේ සලායතන තමයි අපගේ සෑම ප්‍රශ්නයකටම හේතුව මේ සලායතන තමයි සෑම දුකටම හේතුව එහෙනම් හේතුව අතේ තියාගෙන ඵලය හදන්න පුළුවන්ද එහෙනම් හේතුව මම වෙමි කියන මානසිකත්වයෙන් බලනකොට ඇස හේතුව නිසා අවලක්ෂණ දේ දැක්කා. අවලක්ෂණ ඵලය ඇස කියන හේතුව නිසා අටගත් එකක්. ලස්සන රූපය දැක්කා ලස්සනයි සුන්දරයි කැමති වුණා ලස්සන දේ දැක්කා ලස්සනයි කියන ඵලය අටගත්තේ ඇස කියන හේතුව නිසා යමක් ඇයෙනකොට තරහා යනවා ද්වේෂය කියන ඵලය අටගත්තා කන කියන හේතුව නිසා කනක් නැත්තම් බීරෙක් නම් ජීවිතේ කවදාවත් द्वේෂය වචනයකින් අට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සන්තෝෂය ඇති වුණා, ප්‍රීතිය ඇති වුණා, ප්‍රියමනාපතාවය ඇති වුණා. මොකද හේතුව ගෞරවයට, කීර්තියට, ප්‍රශංසාවට අනුව ශබ්ද ඇයෙනවා. එහෙනම් මේ සන්තෝෂය ප්‍රීතිය ප්‍රියමනාපතාවය කියන මේ මානසික ස්වභාවයන් කියන මේ ඵලය අටගත්තේ කන කියන හේතුව නිසා එහෙනම් මේ රස දැනෙනකොට අනේ මේක හරි රසයි මේක ඇඹුලයි මේක පැණි රසයි මේක බොහොම සැරට හදලා තියෙන්නේ ප්‍රියයි කියලා කියනවා ඒ කියන හැම ඵලයක්ම අටගත්තේ දිව කියන හේතුව නිසා අද අපගේ වචනවල තියෙන අප්‍රසන්නකම් අපේ වචනවල තියෙන අඩුපාඩුකම් කෙනෙකුට කතා කරන්න දන්නේ නැහැ අපේ වචනේ අපට ප්‍රියමනාප ලෙස යහපත් ලෙස අසුරව ගන්න දන්නේ එහෙනම් මේ නිසා අට ගන්නා වූ අමනාපකම් හිත් වේදනා විරුද්ධකම් එදිරිකම් වෛර මේ හැම දෙයකම මේ හැම ඵලයටම හේතුව මේ වචනය එම නැත්තම් ශබ්දය කියන හේතුව අද අපේ කායික චර්යාවලින් පාණාතිපාතා අදින්නාදානා කාමයේ සුමිච්ඡාචාරා මුසාවාදා සුරාමේරය කියන පන්සිල්ම කැඩෙනවා එහෙනම් කායික චර්යාව තුළින් මෙපමණ දේවල් සිද්ධ වෙනවා නම් ඒ හැම දෙයකටම හේතුව මේ කය නේද සිතිවිලි වලින් ඕනතරම් ලෝභ ද්වේෂ මෝහ රාග වෛර කියන චෛතසිකය අට ගන්නවා. ඒ සෑම චෛතසිකයකටම හේතුව සිත. එනං ඇස හේතුවකි, කන හේතුවකි, නාසය දිව හේතුවකි, කය සම හේතුවකි. සිත හේතුවකි. එහෙනම් ඒ හැම ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන්නේ ඵල. එහෙනම් මේ ඵලයන් අපට හදන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඇස හේතු කොටගෙන මේක ඵලයක් වශයෙන් පේනවා කිනක මතුවෙනවා. කන හේතු කොටගෙන ඇයෙනවා කියනක අට ගන්නවා. එහෙනම් අපට මේවා නිරෝධ කරන්න ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේ දාරුකීරියට දේශනා කරනවා මේ පංචේන්ද්‍රිය භාවනාවක්. ඒක සතර සටිපට්ඨානය සම්බන්ධ භාවනාවක්. දාරුකීරියට වෙනත් ක්‍රමයකින් වෙනත් නාම රූපයකින් දේශනා කරනු ලබනවා. ඒ තමයි පේන දේ පේන බවත්, ඇයෙන දේ ඇයෙන බවත්, දැනෙන දේ දැනෙන බවත්, හැඟෙන දේ හැඟෙන බවත්, සිතෙන දේ සිතන බවත් දැනගෙන සියෙන් ඉන්න කියලා. මොකද්ද තථාගතයන් වහන්සේ මෙතන දාරුකීරිය මාරාතන් වහන්සේට දේශනා කරන කමඨාන කියලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ ආයතන අය ඇති කරගන්නා වූ හේතුව ඒ හේතුව නිසා අටගන්නා වූ ඵලය නිරෝධ කරන ක්‍රමවේදයක් තමයි මේ දේශනා කරන්නේ එහෙනම් දැක්කා කියලා කියන එක ඵලයක් නෙමෙයි දැක්කා පමණයි කියලා කියනකොට ඒක හේතුව වෙනවා. එහෙනම් මේ සෑම දෙයක්ම හේතුවක් නිසා අටගන්නවා. ඒ අටගත්ත ඵලය ඵලයක් වශයෙන් දකින්න නැතුව නැවත ඒක හේතුව බවට පත් කරනවා. තිබිච්ච තැනටම පත් කරනවා. එහෙනම් දැක්කේ මොනවද කියන එක දන්නේ නැහැ. දැක්කා කියන එක විතරක් දන්නවා. එහෙනම් හේතුව පමණක් ඉතුරු වෙලා ඵලය නිරෝධ වෙනවා. ඵලයෙන් තමයි අකුසල මූලය අටගන්නේ. ඵලයෙන් තමයි නැවත ඉපදීමක් අටගන්නේ. එනම් ලෝභ සාගත, වෛර සාගත, ద్వේෂ සාගත ස්වභාවයක් අපි තුල තිබුණාට ඒ ස්වභාවයට කර්මයක් නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි ලෝභ සාගත චෛතසිකයක්, ද්වේෂ සාගත චෛතසිකයක් වෛරසාගත චෛතසිකයක් කිව්වාම දැන් ඒකට පුළුවන්කම තියෙනවා ඉපදීමේ අවස්ථාව නිර්මාණය කරන්න. එනම් මේ හැම දෙයක්ම අපගේ කර්ම වශයෙන් තැම්පත් වෙනවා. වර්ණය, ගන්ධය, රසය, ඕජාව, ස්පර්ශය කියන මේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම මේ ආයතනත් එක්ක ගනුදෙනු කරමින් මේ ආයතනත් එක්ක විශාල සම්බන්ධකමක් පවත්නවා. වර්ණය කියන මේ සතරමා භූතය තුල තියෙන ධර්මතාවය ඇසත් එක්ක ගනුදෙනු කරනවා. ගන්ධය කියන එක නාසයත් එක්ක ගනුදෙනු කරනවා. ශබ්දය කියන එක කනත් එක්ක ස්පර්ශ වෙනවා. රසය කියන එක දිවත් එක්ක සම්බන්ධ වෙනවා. ඕජාව කියන එක දිවත් එක්ක සම්බන්ධ වෙනවා. ස්පර්ශය සමත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් වන්න ගන්ධ රස ඕජා ස්පර්ශ කියන මේ සෑම සතරමා භූතයාගේ නිර්මාණ ධර්මයක්ම අද අපට ඉපදීමට හේතුවක් වෙලා තිනවා ඒ තුලින් වින්දනයක් අටගන්න නිසා එනම් විඳීමේ කැමැත්ත ඒ කාමයට තියෙන කැමැත්ත ඡන්දය ඒ කාම ඡන්දය මේ ආයතන අය තුලම ගබඩා වෙලා තියෙනවා ඒ කොහොමද ඒක ගබඩා වෙන්නේ කියලා බැලුවොත් ඒකේ විද්‍යාත්මක හේතුවක් තියෙනවා යමක් වින්දනය කරනකොට කැමැති රසණයි රසයි මේක ප්‍රියයි කියලා හිතුවොත් අන්න ඒක තමයි ඡන්දය කියලා කියන්නේ ඒ විඳින්නා වූ කාමයට තියෙන ඡන්දය ලස්සන දසුණක් දැක්කාම අනේ මේ දසුන කියලා නිම කරන්න බැරි තරම් වටිනවයි කියලා දැක්කාම අන්න ඒ වගේ දේවල් නැවත නැවත දකින්න කැමතියි හොඳ දෙයක් අපට එනවා. ඒකට අපිට ඡන්දයක් ඇති වුණාම නැවත නැවත එවැනි දේවල් ඒ ආ සමාන දේවල් අහනවට කැමති, ඇයෙනවට කැමති. රසවත් දෙයක් හම්බ වුණාම ආවල් ව්‍යංජනේ රසයි කියලා මේකේ සිතේ තැම්පත් වෙනවා. ඒ ව්‍යංජනේ දකින්නකොටම අර රස මතුවලා ඒ ව්‍යංජනේ නැවත නැවත කන්න කැමතියි. එහෙනම් රාගික ලෙස කාමුක ලෙස කයෙන් යම්කිසි වින්දනයක් ලැබුවාම නිතර නිතර ඒ වින්දනය මතකේ තියෙනවා ඒක හොඳයි ප්‍රියයි කියලා හිතෙනවා ඒ නිසා නැවත නැවත ඒක විඳින්න කැමතියි එහෙනම් අසකන දිවනාසය සම කියන මේ ආයතන පාතුල යම්කිසි ස්පර්ශයක් අට ගන්නවා නම් ඒ ස්පර්ශය නිසා අට ගන්නා වූ වේදනාවට යම්කිසි කැමැත්තක් ඇති වෙනවා නම් එයා නැවත නැවත ඒක විඳිනවා. ඒක විඳ ගන්න උත්සාහ කරනවා. ඒකම එයාගේ ජීවිතය බවට පත් කරගෙන එයා ජීවිත කාලෙම ඒ වින්දනය තුළ ඉන්න උත්සාහ කරනවා. එහෙනම් මේ කමඨාන තමයි දාරුකීරිය මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ දේශනා කළේ. හේතුව නිසා අටගන්න ඵලය ඵලයේ වශයෙන් පත් කරන්නේ නැතුව ඒක නැවත හේතුව වශයෙන් පත් කරන එක. එහෙනම් මේ පංච ඉන්ද්‍රිය පිළිබඳ තථාගතයන් වහන්සේගේ උපදේශය භාවනාවක්. ඒක නිර්වාණ පණිවිඩයක්. එහෙනම් අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන පයටම පුළුවන්කමක් තියෙනම් ගබඩාවක් තියාගන්න. එහෙනම් මොනවද ගබඩාව? ඒ ගබඩාව තමයි Tamanට පේන දේවල් පිළිබඳ මතකයන් එකතු කරලා තබා ගැනීම හැකියාව. ඇයෙන දේවල් පිළිබඳ මතකයන් එකතු කර තබා ගැනීමේ හැකියාව රස වලින් ගන්ධයෙන් දැනෙන මතකයන් එකතු කර තැබීමේ හැකියාව ස්පර්ශය නිසා අටගන්නා වූ මතකයන් එකතු කර තැබීමේ හැකියාව <clears throat> එනම් මේ හැම එකක්ම අපි කියනවා ඥානයක් කියලා. ඇයි ඥානය කියලා කියන්නේ? ඒක හොඳට තේරුම් අරගෙන මතක තියාගෙන නැවත නැවත මෙනෙහි කර කර නැවත නැවත ඒක වින්දනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒකට අපි කියන ඥාන කියලා. එහෙනම් චක්කු ඥාන, සෝත ඥාන, ජීවා ඥාන, පොට්ටබ්බ ඥාන, ගාහන ඥාන කියලා මේ ආයතන පාට ඥාන පාක් තියෙනවා. පංච ඥාන කියලා කියනවා මේකට. එහෙනම් මේ පංච ඥාන වැඩෙන්නේ කොහමද? මේවා ලස්සන දේවල් විඳින්න ගියාම මිහිරි දේවල් ශ්‍රවණය කරන්න ගියාම රසවත් දේවල් කන්න ගියාම කැමැති කැමැති දේවල් ස්පර්ශ කරන්න ගියාම සුවඳවත් දේවල් ඉඹින්න ගියාම මේක තුලින් අට ගන්නා වූ අවබෝධය මේක මේ මේ සුවඳයි මේ මේ රසයි <clears throat> මේකට ලුණු දැම්මොත් මේ විදිහට රස වෙනස් වෙනවා පැණි රස දැම්මොත් රස මේ විදිහට වෙනස් වෙනවා. මේක දවස් කීයක් තියාගන්න පුළුවන්ද? කොයි විදියටද මේක කරන්න පුළුවන් මේක වින්දනය කරන්න ඕනේ කොයි විදියටද මේ පිළිබඳ අවබෝධයට තමයි මේ ඥාන කියලා කියන්නේ ඥානයක් පාළ වෙලා දැකපු දේ විඳින ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ඇති වෙලා එහෙනම් මේ ඥාන පා පිළිබඳව අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක ලෝකෝත්තර විෂයට වඩා ලෞකික පැත්තට බර වැඩි. අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන පැත්තට වඩා වැඩ වැඩි කරන පැත්තට බර වැඩි. ඒ නිසා මේ ඥානපාතුල තියෙන මේ තැම්පතු ගබඩාවන් අපට නිරෝධ කරන්න අවශ්‍යතාවයක් ඇති වෙලා. එහෙනම් ඒක නිරෝධ කරන ක්‍රමවේදය තමයි ඒ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය පිළිබඳ අවබෝධය වැඩි කිරීම. එහෙනම් අපි මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් විශේෂයෙන්ම සිදු කරන්නේ මේ චක්කුවේ තියෙන කර්මය ඒ හේතුව නිසා අටගන්නා වූ ඵලය නැවත නැවත හේතුව බවට පත් කරන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම. එහෙනම් අපට පුළුවන්කම තියෙනවා මේ ඇසෙන් මතුවෙන්නා වූ ක්ලේශ ධර්මයන් නැවත නැවත නිරෝධ කරලා ඒ ක්ලේශ ධර්මයන් පිළිබඳ මතකය අයින් කරන්න. අපි දන්නවා අපි ගොඩාක් කෙනෙක් පිළිබඳව ගොඩාක් යාපත් ලෙස හිතනවා. අනේ මෙයා හොඳ කෙනෙක්, ගුණ යාපත් කෙනෙක්, මෙයා මේ වගේ චරිත තියෙන කෙනෙක් කියලා අපි ඒ පුද්ගලයා පිළිබඳ විශේෂ වටිනාකමක් දීලා මිතුරුකමකින් ආශ්‍රය කරනවා. මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අනේ මිනිසයා දුෂ්ට මිනිස්සෙක්. ඒ මිනිසයා වංචාකාරයෙක්, බොරුකාරයෙක්, හොරෙක්. එයා ආශ්‍රය කරන්න එපා. ඔයාගේ gedara කට්ටියගේ කවදාරි ජවතක ජීවිතවලට එයාගෙන් ආනි වෙන්න පුළුවන්. එයා විනාශකාරී පුද්ගලයෙක් කියලා උදාහරණ හැතුව විස්තර කීපයක් කිව්වාම දැන් මේ මිනිසයා කල්පනා කරන්නේ නම් මෙච්චර දවසක් මං හොඳයි හොඳයි කියපු මිනිසයා නරක මිනිසෙක් නේ. එහෙනම් දැන් ඉඳලා යාට නරක මිනිස්සෙක් වගේ පේනව නේද? එහෙනම් මෙච්චර කාලයක් හිතේ තිබිච්ච හොඳ දේවල් වලට මොකද උනේ? එහෙනම් නරක දෙයක් දැම්මාම හොඳ දේ පාවෙන ස්වභාවයකුත් හොඳ දේවල් දැම්මාම නරක දේවල් පාවෙන ස්වභාවයකුත් මේ චෛතසිකේ පවතිනවා. එහෙනම් චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, පොට්ටබ්බ ප්‍රසාදේ කියන මේ සෑම ප්‍රසාදයකටම මතකයන් අලුතෙන් දමලා ඒ තියෙන මතකයන් නිරෝධ කරලා පුළුවන්කම තියෙනවා මේක අපට ඕන විදිහට ලෝකෝත්තර ප්‍රසාදයක් බවට ඥානයක් බවට පත් කරගන්න. එහෙනම් මේ භාවනාව තුළින් කෙරෙන්නේ මොනවද? ඒ ඒ ආයතන වලට අපි දානවා මොකවත් නැති අවකාශයට සම්බන්ධ වෙච්ච චිත්තානුපස්සනාවේ ධර්මතාවය මේකට ගබඩා කරනවා. අපි දන්නවා යම්කිසි පාත්‍රයක ගිලම්පස තියෙනවා. ඒක සම්පූර්ණයෙන් පැනිවීම අපි ඒකට වතුර වක් කරන්න වක් කරන්න ප්‍රමාණය වැඩි වෙලා ඉතිරිලා යනකොට ඒකේ පැණි රස අඩු වෙලා පාට අඩු වෙලා දවසක් විතර ඒකට පැන් වක් කරනකොට අර ගිලම්පස කියන ඒ දියර જાතිය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය වතුර බවට පත් වෙනවා. ඇයි ඒක තුළ තියෙන ස්වභාවය වෙනස් වෙලා. එනම් මේ චක්කුව මත සිත පීතලා අපි සීය පවත්න්න පවත්න්න චක්කුවේ වැඩිපුර ගබඩා වෙන්නේ මොනවද සීය. එහෙනම් බලන දේවල් වල 100 ඇතුව බලනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණනි රාතෙක් 100න් ඉන්න නිසා උන්වහන්සේට කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් කර්ම හැදෙන්න ප්‍රධාන හේතුව තමයි අසීය. එහෙනම් අපි සීය නැතුව කටයුතු කරන හැම මොහොතෙම අපට කර්ම හැදෙනවා. ඒකට අවිද්‍යාව කියලා දේශනා කරනවා. එහෙනම් විද්‍යාවෙන් ඉන්නනම් අවිද්‍යාව පා කරන්න ඕනේ. අවිද්‍යාව ඇති වෙන්නේ අසීය මුල් කරගෙන. එහෙනම් අපේ ඉන්ද්‍රියන් පිළිබඳව සීය වැඩි කරනවා. එහෙම නැත්නම් සතර සටිපට්ඨානේ චිත්තානුපස්සනාව වැඩි කරනවායි කියලා කියන්නේ අපේ ඇස්වල කන්වල නාසයේ දිවේ සමේ සීය වැඩි වෙනවා සීය වැඩි වෙනකොට විද්‍යාපත්‍ය සංකාරපත්‍ය විඥානපත්‍ය සලායතනපත්‍ය නාම රූප එහෙනම් මේ ආයතන හැම එකක්ම නාම රූප නිර්මාණය කරනවා නම් ඒ කරන හැම දෙයක්ම විද්‍යාවෙන් ඇති වෙනවා එහෙනම් නාම රූප ඇති වෙලා සලායතන ඇදෙනවා නම් ඒ ඇදෙන සලායතන අනිවාර්යයෙන්ම අකුසල කර්මයක් පාප කර්මයක් වෙනවා. ඇයි? මේ දුක්ඛ එහෙම නැත්නම් අවිද්‍යාව පටිච්ච සමුප්පාදය ගත්තාම අවිද්‍යාව පත්‍ය සංකාර ඒ සංස්කාර ධර්මයන් හේතු කරගෙන විඥාන පාළ වෙනවා. විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන. ඇයි නාම රූප ඇති වෙලා පස්සේ තමයි අපි දන්නේ අපට මේ මේකක් උණාය කියලා. හැබැයි විද්‍යාවෙන් යනකොට අරක වෙනස් වෙනවා. ඇයි සලායතන ඇති වෙලා තමයි නාම රූප ඇති නැයි සලායතනේ 100 වැඩි. ඒ නිසා සලායතනේ මෙතන ඉක්මන් වෙලා. ඒ නිසා පසුව නාම රූප ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙන්නේ ආවල් ක්ලේශය කියලා අපි දන්නවා. ආවල් ධර්මතාවය කියලා අපි දන්නවා. එහෙනම් අපේ ආයතනවල සීය නැතිකම සීයේ අවමකම මදකම තමයි මේ සෑම ඉපදීමටම දුකකටම හේතුවක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ සලායතන පිළිබඳව කරන්නා වූ භාවනාව එහෙම නැත්නම් පංචේන්ද්‍රිය භාවනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ වෙන මොකවත් නෙමෙයි ඉපදීම නවත්තන්න මේ ලබාපු මිනිසත් භවයේ දුකට අට ගන්නා වූ හේතු නැති කරන්න තමයි මේ භාවනාව සිදු කරන්නේ. එහෙනම් ඇසේ සීය තියෙනවා නම් එයා රාගෙන් බලන්නේ ද්වේෂයෙන් බලන්නේ හේතුව එයා දන්නවා සීය තියෙන නිසා අනේ මම මේක වැරදි ලෙස බලනවා. මගෙන් මේකට වැරද්දක් වෙනවා. මම අකටයුත්තක් මං වෙනුවෙන් කරගන්නවයි කියන සීය පවතින තාක්කල් එයා අකටයුතු දේවල් මොකවත් කරගන්නේ නැහැ. හැයෙන දේවල් වල අසීය තිබුණාම වෛරය ඇති වෙලා වහාම කිපෙන සුළු විදියට කෝපය ඇති වෙලා සමහර විට ජීවිත පව අපේ අතින් නැති වෙන්න පුළුවන්. හැබැයි ඇයෙන දේවල් වල 100 තියෙනවා නම් අපි 100න් ආනවන. ඇයි දන්නේ මේම කතා කරන්නේ? මේ විදිහට කතා කළා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මාව කුපිත කරවලා මොනවද එයා මේක තුලින් ගන්න හදන්නේ කියලා 100න් කල්පනා කළාම එයාට පුළුවන් කමක් නැහැ. අරයට විරුද්ධව යමක් කරන්න. එහෙනම් ඇසකන දිව නාසය සමසිත කියන ආයතන 6 පිළිබඳව සීය වැඩි කිරීම නිවනට තියෙන එකම මාර්ගය අසකන දිවනාසයේ සමසිලි සිත පිළිබඳව චිත්තානුපස්සනාව වැඩිම තමයි නිවීමට තියෙන එකම ක්‍රමය කියලා තථාගතයන් වහන්සේ මේ සලායතන වග්ගවල සලායතන ධර්ම දේශනාවල ඕනතරම් සටහන් කරනවා දේශනා කරලා තිනවා එහෙනම් අපිටත් අද ඉපදීමට හේතු වෙලා තියෙන මේ සලායතන නම් මේ සලායතන පිළිබඳව මේ ධර්මතාවය අපට අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවය ඒ නිසා අටහරගෙන තිනවා. එහෙනම් මේ ආයතන 6 තුල 100 වැඩි කරනකොට මේ ආයතන 6 තුල ඇතිවෙනා වූ විද්‍යාත්මක භාවය පිළිබඳ අපි දැනගන්න ඕනේ. දැන් බලන්න කෙනෙකුට ගිහින් බොහොම කරුණාවෙන් අනේ පුතා මෙතන ඉඳගන්න කොයිද පුතා යන්නේ දැන් කෑම කෑවද මොනවද පුතා මෙතනට ආපු හේතුව කියන්න මේ විදිහට ආදරෙන් කතා කරලා බලන්න එයාගේ උත්තර ඔක්කොම ආදරෙන් එනවා එමයි ස්වාමිනී මම මෙතනට ආවේ බුදුන් වැඳගෙන ධම්මපදයක් ආගෙන යන්න කමඨාණක් පිළිබඳව ගැටලුවක් තියෙනවා ඒකට උත්තරයක් ලබා ගන්න කියලා බොහොම සංවර උත්තර දෙනවා එයාට සුනකයා බෝරුවා කියලා කතා කරලා අඬගාලා නිନ୍ଦා අපාස කරලා කාගෙන් ආලාද ඇතුළුනේ පන්සලට ඇයි මෙතනට ආවේ මොනවා සම්බන්ධයෙන්ද තමසේ ආවේ කියලා කැත විදිහට කතා කළාම එයා කමටන් ආන්නෙත් නෑ එයාගේ වචනවල සැරගතියක් ඇති වෙලා අපට නිନ୍ଦා අපාස කරලා gedara ගිහිල්ලත් බයිනවා යන ගමනුත් බයිනවා ජීවිත කාලෙම අපට බයිනවා එහෙනම් යම්කිසි දෙයක් යම්කිසි කෙනෙකුට දෙනකොට දෙන ක්‍රමයට අනුව නේද ප්‍රතිචාර ඇති වෙන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙකුට ලබා දෙන දේ තුලින් තමයි නැවත එයාට ප්‍රතිචාර හම්බෙන්නේ. එහෙනම් මේ ලෝකේ අපි වපුරන්නේ මොනවද? ඒකට අනුව ප්‍රතිඵල ඇති වෙන ක්‍රමවේදයකින් අපි දෙන දේ කුමක්ද? ඒකට අනුව ලැබෙන ක්‍රමවේදයකුත් මේ ලෝකයේ පවතිනවා. එහෙනම් ඒකට අනුව අපේ ඇස්වලට අපි Nirodhagaminitvaya දෙනකොට ඉස්භාවය දෙනකොට සීය දෙනකොට මේ සෑම අණුවක් තුළම මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මුළු ලෝකෙම තියෙන දේවල් දැකපු ඒවාවල මතක භව කෝටි ගණන් සංසාරේ ඉපදිලා ඉපදිලා දැකපු දේවල් වල මතක හැබැයි අපි දැකලා ඇත්තේ මොනවලින්ද අවිද්‍යාවෙන් මිනිස්සු දිහා බලනකොට ලෝක සත්වයා අසරණයි නිවන් දකින්න ඉපදිච්ච සත්‍යය කියලා දකින්න නැතුව ඇති රාගයෙන් වෛරයෙන් ద్వේෂයෙන් දකින්න ඇති බඩු මුට්ටු දිහා බලනකොට නාම රූපවල තියෙන ධර්මතාවය සතරමා භූතයාගේ නිර්මාණ දියා දකින්න නැතුව ඇති අනේ මේක වටිනවා මේක බොහොම ප්‍රියයි මේක මට අයිති කරගන්න ඕනේ කියලා ඒම දකින්න නැති එහෙනම් මේ විදියට අපේ ඇස්වල තියෙන අවිද්‍යාවේ සටහන් ඕනතරම් තැම්පතු වෙ තියෙනවා. මේ අවිද්‍යාවේ සටහන් වලට විද්‍යාව එහෙම නැත්නම් සීය ගබඩා කරන්න ගබඩා කරන්න විද්‍යාව ස්ථාපිත වෙන්න ස්ථාපිත වෙන්න අවිද්‍යාව ක්‍රමානුකූලව පා වෙලා යනවා අතුරුදාන් වෙලා යනවා නිරෝධ වෙලා යනවා එහෙනම් අපට පුළුවන්කම තියෙනවා අවිද්‍යාවේ ඇස් දෙකට විද්‍යාව දාලා විද්‍යාව වැඩි කරලා අවිද්‍යාව පා කරන්න. එනම් මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් මේ ලෝක සත්‍යයට සිදු කරනු ලබන්නේ විද්‍යාවෙන් බලන ඇස් දෙකක් දෙන්න විද්‍යාවෙන් සවන් දෙන කන් දෙකක් දෙන්න විද්‍යාවෙන් කතා කරන්න දිවක් දෙන්න විද්‍යාවෙන් කටයුතු කරන කයක් දෙන්න හැමදේම අවිද්‍යාවෙන් තොරව විද්‍යාවෙන් කල්පනා කරන සිතක් දෙන්න තමයි මේ පංචේන්ද්‍රිය භාවනාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇස කන දිව නාසය සමසිත පිළිබඳව ඇයෙනවා නම් ඇයෙනවා පමණයි දැනෙනවා නම් දැනෙනවා පමණයි සිතෙනවා නම් සිතෙනවා පමණයි එහෙනම් මේ සෑම දෙයක් තුළම තථාගත පණිවිඩය කුමක්ද? මේ හැම දෙයක් තුළම කර්ම නිර්මාණය වෙමින් පවතිනවා. තියෙන කර්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සෑම තප්පරයකදීම ඒ ඇතිවෙන්නා වූ සෑම සංඥා සංස්කාර ධර්මයක් තුළම සීය පවත්නකොට සීය කරනකොටගෙන අවිද්‍යාව පාවෙනවා අවිද්‍යාව පාවෙන්න පාවෙන්න විද්‍යාව ගබඩා වෙනවා එහෙනම් ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයම අපි චිත්තානුපස්සනාව කියන සතර සටිපට්ඨානය වඩනකොට සීය පීචනකොට සීයෙන් ඒක දිහා බලාගෙන ඉන්නකොට එතන සීය ගබඩා වෙන්න ගබඩා වෙන්න අසීය අතුරුදාන් වෙනවා අසීය අතුරුදාන් වෙනකොට අසීයත් එක්ක අවිද්‍යාව දුර යනවා විද්‍යාව ස්ථාපිත වෙනවා හැම දෙය තුළම ධර්මානුකූලව ගනුදෙනු කිරීමේ හැම දෙයක්ම නිවනට අදාළ විදියට පාවිච්චි කිරීමේ පරිහරණය කිරීමේ අවබෝධ ඥානය අපට පාළ වෙනවා. එහෙනම් අපි මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ආයතන අය පිළිබඳව 100න් ඉන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා රාතෙක් මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ 100න් ඉන්න බව. එහෙනම් රාතා කොහමද 100න් ඉන්නේ? ඒ 100න් ඉන්නේ ආයතන අය පිළිබඳව. ඇයි කර්ම නිර්මාණය වෙන්නේ ආයතන අයෙන්? එහෙනම් රාතෙක් 100න් ඉන්නවා නම් ඒකාන්ත වශයෙන් මෙයා 100න් ඉන්නෝනේ ආයතන අය තුලින්. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ අපට මේ තියෙන සෑම ප්‍රශ්නයක්ම නිරෝධ කරන්න අපට තියෙන එකම ක්‍රමය තමයි ඇසකන දිවනාසය සමසිත කියන ආයතන වලට සීය පීඨවලා කර්ම නවත්තලා විද්‍යාවේ ආයතන බවට පත් කරලා ඒක තුලින් මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගන්නට අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම. එනම් මේ ආයතන අය තියෙන කර්මතාවය එහෙනම් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? द्वේෂයෙන්, ලෝභයෙන්, මෝහයෙන්. ඇයි මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ තුන් ආකාර ත්‍රිපරිවට්ටං. එහෙනම් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං කියලා තථාගතයන් වහන්සේ ධම්සක් පැවතුණු සූත්‍රයේ සඳහන් කරනවා. මොකද මේ ත්‍රිපරිවට්ටං කියන කාරණා තුන අත්ත කිලවතාන යෝගය කාමසුකල්ලිකාන යෝගය මජ්ක්‍ධිමා පටිපදාන යෝගය එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවයි දුක කියන අන්තයයි සැප කියන අන්තයයි තමයි මේ ලෝකේ පවතින්නේ. එහෙනම් අණුවක් ගත්තාම ඒකේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය, පොට්‍රෝන ස්වභාවය, නියුට්‍රෝන ස්වභාවය කියන මේ ස්වභාවයන් තුන පවතිනවා වාගේ මේ මනසේ මේ සෛලවලත් මේ ස්වභාවයන් තුන පවතිනවා. මේ ලෝකයේ සෑම අණුවක්ම මේ ස්වභාවයන් තුනේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ලෝකයේ සෑම වස්තුවක්ම භාණ්ඩයක්ම පුද්ගලයෙක් සත්වයෙක්ම මේ අනුතුණෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එනම් ලෝභය, ద్వේෂය කියන එක වැඩි වෙන්න වැඩි වෙන්න මේ සත්‍යයෙන් ලෝකයට ඇති වෙන අකටයුතු දේවල් වැඩි එහෙනම් නියුට්‍රෝන් කියලා කියන මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් නිවිච්ච ස්වභාවය වැඩි වෙන්න වැඩි වෙන්න මේ ලෝක සත්‍යයට ඇති වෙන අකටයුතු දේවල් අනතුරු දේවල් දුක්සහිත දේවල් අඩුයි එහෙනම් අපි මේ 100 තුලින් මොනවද කරන්නේ මේ නියුට්‍රෝන් ගතිය වැඩි කරනවා නියුට්‍රෝන් වල තියෙන ධාරිතාව වැඩි කරනවා. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව එනම් මධ්‍යම ප්‍රතිපදාව කියන එක නිවිච්ච ස්වභාවය වැඩි කරනවා මේකයි. එතකොට ඉලෙක්ට්‍රෝන ස්වභාවය අඩු වෙන්න ඕනේ. පෝට්‍රෝන ස්වභාවය අඩු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ස්වභාවය ඉලෙක්ට්‍රෝන වශයෙන්ම තියෙනවා. පෝට්‍රෝන ස්වභාවය පෝට්‍රෝන වශයෙන් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන එකත් භ්‍රමණය වෙන නිසා ඒ අණුවටත් මධ්‍යස්ථයක් තියෙනවා නේද? අපි දන්නවා විදුලි පංකාවක් කැරකෙනකොට ඒ විදුලි පංකාව කැරකෙන නිසා ඒකට මධ්‍යස්තියක් ඇති වෙනවා. ඒ මධ්‍යස්තිය කැරකෙන්නේ ඇයි ඒක නැවතිච්ච ස්වභාවයක්. එහෙනම් අපේ කයේ තියෙන ඉලෙක්ට්‍රෝන ස්වභාවය කැරකෙනකොට ඒ කැරකෙන නිසා න්‍යෂ්ටියක් ඇති වෙනවා. ඒකට කියන්නේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය කියලා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන න්‍යාස්තියට මේ 100 වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ තියෙන ධාරිතාව න්‍යාස්තිය ධාරිතාව වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන වල ඉලෙක්ට්‍රෝන කියන ගුණාංගය අඩු වෙනවා. භ්‍රමණය වුණාට පිච්චෙන ස්වභාවය අඩුයි. භ්‍රමණය වුණාට එයාගෙන් තවත් අණුවකට ඇතිවෙන අකටයුතු දේවල් ගැටුම් සාගත ගති අඩුයි. එහෙනම් මේ විදියට ඕනෑම ඉලෙක්ට්‍රෝන එකකට න්‍යස්තිය වැඩි කරලා ඉලෙක්ට්‍රෝන ස්වභාවය අතුරුදාන් කරන්න පුළුවන්. ඕනෑම පෝට්‍රෝන එක භ්‍රමණය වෙන නිසා ඒ භ්‍රමණය වෙන පෝට්‍රෝන වල න්‍යස්තියේ ධාරිතා වැඩි කරලා පෝට්‍රෝන ගුණය වෙනස් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මා පොළව පැයට කිලෝමීටර් 1000ක වේගයෙන් භ්‍රමණය කරගෙන එහෙනම් පැයට කිලෝමීටර ලක්ෂ 3ක විතර වේගයකින් එයා මේ පෘථිවියවට මේ සූර්යා වටා මේ පෘථිවිය ගමන් කරනවා. එහෙනම් එයාට තමන් වටේ කැරකෙන්න වේගයකුත් සූර්යා වටා කැරකෙන්න වේගයකුත් තියෙන අපි උදාහරණයක් වශයෙන් ගත්තාම අපි හැමෝම දන්නවා මේ පෘථිවිය සූර්යා වටා භ්‍රමණය වෙන බව. හැබැයි තමන් වටෙන් භ්‍රමණය වෙන බව. ඒක කාලෙන් කාලෙට වේගය වෙනස් වෙනවා. එහෙනම් ආයුෂ මේකේ පරමායුෂ වැඩි වෙනකොට පෘථුවියේ ගමන් වේගයත් අඩුයි. තනියෙන් Taman වටේ කැරකෙන වේගයත් අඩුයි. එතකොට දවල් කාලයත් වැඩි, රාත්‍රී කාලයත් වැඩි. එහෙනම් එක එක දිව්‍ය ලෝකවල ඒ දවල් කාලයේ ගත්තාම මේ පරම ආයුෂ වලින් ගත්තාම මේ පෘථිවියට සාපේක්ෂව අවුරුදු 2300 වකින් විශාල ප්‍රමාණයක් වැඩි. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ පවතිනකොට පෘථිවි ආවිස වැඩි වෙනවා. පෘථිවි ආවිස වැඩි වෙනකොට භ්‍රමණ වේගය අඩුයි, ගමන් වේගයත් අඩුයි. එහෙනම් මේ පෘථිවිය තමන් වටේ කැරකගෙන සූර්යා වටේ කැරකෙන නිසා ඒ ධර්මතාවයට අනුව මේ ලෝකේ සෑම අණුවක්ම නිර්මාණය වෙලා තියෙනවා. සෑම වස්තුවක්ම නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා සෑම සෛලයක්ම සෑම අණුවක්ම Taman වටේ කැරකෙනවා. ඒ වගේම ඒක වටයකුත් කැරකෙනවා. න්‍යාස්තිය වටේ කැරකෙනවා. තමනුත් Taman වටේ කැරක ගන්නවා. එහෙනම් මේ ස්වභාවය නිසා ඒ හැම අණුවක් තුළම න්‍යාස්තියක් නිර්මාණය වෙලා. ඒ හැම අණුවකම න්‍යාස්තියක් තියෙනකොට මේ විද්‍යාව කියන සිය ආයෝජනය වුණාම ඒක න්‍යාස්තියේ ධාරිතාව වැඩි වෙනකොට ඒ තියෙන ඉලෙක්ට්‍රෝන ගතිය, පොට්‍රෝන ගතිය අඩු වෙලා නිවිච්ච ස්වභාවයකටපත් වෙනවා. එහෙනම් මේ ලෝකයේ සෑම කරුණක්ම සෑම අණුවක්ම අපට මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒකයි මෛත්‍රී භාවනාව තුළින් බුදු වෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේ මෛත්‍රී තරංගය මේ ලෝකෙට වපුරන්න වපුරන්න මේ භ්‍රමණය වෙන පෘථිවිය වටා මේ මෛත්‍රියේ තරංගේ එතෙන්න එතෙන්න දන්නේම නැතුව මේ සෑම අණුවක් තුලම න්‍යෂ්ටියේ මේ මෛත්‍රී තරංගය ගබඩා වෙලා මේ සෑම අණුවක්ම ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන ස්වභාවය අඩු වෙලා මේ ලෝක සත්‍යය යහපත් ලෙස ජීවත් වෙනවා එක්කෙනෙකුගෙන් තවත් කෙනෙකුට දුකක් ලැබෙන්නේ කෙනෙක් තවත් කෙනෙකුට අකටයුත්තක් කරන්නේ හේතුව අකටයුත්තා කරන ස්වභාවය ඒ සෛලවල නෑ. ඒ භාණ්ඩවල නෑ. ඒ නිර්මාණවල නෑ. එහෙනම් අපට මෙතන ඉඳලා ලෝක සත්‍යයට යාපත කරන්න පුළුවන්. අපිට අපිටම යාපත කරගන්න පුළුවන්. එහෙනම් අපිට ගොඩාක් දුක ලැබෙන්නේ අපි නිසා ලෝක සත්‍යයට දුක ලැබෙන්නේ මේ ආයතන අයේ තින ක්‍රියාකාරීත්වය අපි අනන්ත අප්‍රමාණ කෙලෙස් නිර්මාණය කරනවා මේ භවගාමි ජීවිතයේ පංචකාමයන් විඳවන්න. එහෙනම් අපි මේ ලෝකේ හැමදාම මිනිස්සු දිහා බලනකොට රාගයෙන් බලනවා, ద్వේෂයෙන් බලනවා, ලෝභයෙන් බලනවා. ඇයෙන හැම දෙයක් තුළම තරහයක් නැද්ද? ලෝභ හිතෙන් නැද්ද? එහෙනම් අපිට නැති ಗುಣ කියලා ප්‍රශංසා කරනකොට ලෝභ ඇති වෙනවා. මේම ඉන්න මේ විදිහට එන්න මේම ඇසිරෙන්නයි කියලා කිව්වම තරහා යනවා. එහෙනම් සිවුර ලස්සනයි පිළිවෙලට හැඳලා ඉන්නවයි කියලා කිව්වම යට හරි සන්තෝසයි ප්‍රශංසාව කියලා එකක් අදාගෙන. මෙතන හැදයි මේ විදිහට නෙමෙයි මේක පිළිවෙල නෑ මරියට පොරව ගන්න කියලා ප්‍රසිද්ධිය කිව්වම තරහා. ඇයි මට ප්‍රසිද්ධියේ ලැජ්ජාවටපත් කළා නින්දා කළයි කියලා. එහෙනම් මේ විදිහට මේ අපේ ආයතන හය තුල ගබඩා වෙලා තියෙන කර්ම අපට මේ ලෝකේ නැවත නැවත ඉපදිලා දුක් විඳින්න හේතු වෙලා අපි අසත්පුරුෂයෝ කරලා මේ ආයතන අයතින කර්ම අපිනේ මේ අසත්පුරුෂය විදිහට කතා කරන්නේ අපේ දිවේ තැම්පත් වෙලා තියෙන කර්මය එහෙම කතා කරනවා. අපි නෙමෙයි රාගයෙන් බලන්නේ අපේ ඇස්වල තියෙන රාගාධික ස්වභාවය ලෝක සත්‍යය කෙරේ රාගයෙන් බලනවා බලවනවා එහෙනම් අපි නෙමෙයි අසංවර ලෙස ඇසිරෙන්නේ. අපේ මේ පොට්ටබ්බේ තියෙන තැම්පතුව අසංවර ස්වභාවය අපිව හරගෙන ක්‍රියාත්මක කරනවා. එහෙනම් මේ විදියට මේ ආයතන 6 තුල තියෙන තැම්පතු නිසා අපේ චරිතය අත දුස්සීල වෙලා අපේ පැවැත්ම අසත්පුරුෂ පැවැත්මක් වෙලා වඩා වඩාත් අකුසලයෙන් පිරීලා පව් වලින් පිරීලා හැම තැනම නිന്ദා අපාස ගුටි බැනුම් හැම තැනම අපට විශාල වශයෙන් විවේචනයේට අපාසතාවයටපත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මිනිස්සේ බැනුම් ආනවා ගින් ආලා බලන්න ඇයි කියලා අර මිනිස්සයා මේම කළානේ ඒකයි බනින්නේ. එහෙනම් මේ පොට්ටබ්බ ප්‍රසාදයේ ප්‍රශ්නේ නේද බැනුම් ආන්නේ. බලන්නකෝ මගේ ළමයා දිහා රාගෙන් බැලුවා මේ මිනිස්සයා තියන්න වටින්න. එහෙනම් මේ චක්කෝ ප්‍රසාදයේ තිබිච්ච ප්‍රශ්නෙට නේද බැනුම් ආන්නේ. කතා කරන්න දන්නේ මේ මිනිස්සයාට වැඩි හිටියට බලන්නකෝ අපේ තාත්තට මේම කතා කළා. ඒකයි ගැව්වේ. එහෙනම් මේ ජීවා ප්‍රසාදයේ තියෙන ප්‍රශ්නෙට නේද මේ ගුටි කන්නේ. එහෙනම් මේ ජීවා ප්‍රසාදයේ තුල තියෙන ලෝභ සාගත ගතිය නිසා වැඩිපුර කනවා හැම දෙයක්ම ගෙල දානවා ලෝභය එහෙම නැත්තම් කෑම වලට තියෙන රුචිය තණ්හාව කියලා මිනිස්සු බයිනවා එහෙනම් අපට ආහාර වලට පෙරේතකම තියෙන පෙරේතය කියලා බයිනවා නම් නිନ୍ଦා අපාස කරනවා නම් ඒක මේ ජීවා ප්‍රසාදය තුල තිබිච්ච කර්මයට අනුව ඇතිවෙච්ච ප්‍රශ්නයක් නේද එහෙනම් බලනකොට මේ ලෝකේ මොකවත් අපේ ප්‍රශ්න තිබිලා නැහැ. එහෙනම් අපේ ප්‍රශ්න තිබිලා නැහැ කියලා කියන්නේ ආයතන හයේ ප්‍රශ්න තිබිලා. අසවලා මට මේ විදිහට බැන්නා අසවලා ඔයා පිළිබඳව මේ මේ දේවල් කතා කළා මට ඇහුණා එහෙනම් මේ පරුස වාච පිසුන වාච සම්පප්පලාප ඉස් වචන එහෙනම් කියන දේ කියන අර්ථයෙන් තේරෙන්නේ අපට වෙන අර්ථයෙන් තේරිලා අපි මිනිසුන්ගේ ජීවිත නැති වෙන්න වෙන වෙන දේවල් ප්‍රකාශ කරනවා ලස්සන කරලා ලුණු ඇඹුල් දාලා ඒක මිනිස්සු අතර ගැටලු ඇති වෙන විදියට ගැටුම් ඇති වෙන විදියට වචන නිර්මාණය කරනවා එහෙනම් මේක සෝත ප්‍රසාදයේ තිබිච්ච ප්‍රශ්නයක් නේද එහෙනම් අද අපේ ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම අරන් බලනකොට සෑම ප්‍රශ්නයකටම මුල වෙලා තියෙන්නේ ආයතන අයතින තැම්පතුවේ ගැටලුව. අද ගොඩාක් කට්ටියගේ පෞල් ජීවිත අවුල්. ඇයි ආමිනේ අරම කරනවා එකකට මං කැමති නෑ. මේම කරනවා මං කැමති නෑ. එහෙනම් මගේ ස්වාමි පුරුෂයා මේ විදිහට ඉන්නවට කැමති නෑ. අර විදිහට ඉන්නවට කැමති නෑ. ඒ කියන්නේ පේන දේවල් තියෙන දෝෂ හැඟෙන දේවල දෝෂ, සිතෙන දේවල දෝෂ, ඇයෙන දේවල දෝෂ. අපේ දරුවා අපි කියන විදිහට ඉන්නේ නැහැ. එහෙනම් එයා ඉන්ඩෝනේ කියලා මෙයාගේ චක්කුවේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. චක්කු ප්‍රසාදයේ දෝෂ අපේ දරුවෝ සංවර නැහැ. ඒ කියන්නේ පොට්ටබ්බේ තියෙන ප්‍රසාදයේ තියෙන ගැටලු එහෙනම් මේ හැම දෙයකටම හැම ප්‍රශ්නයකටම කාරණාව ඔයලා බලනකොට ඒ කාරණාවකින් නවතින්නේ ආයතන අයේ තැම්පතුවේ තියෙන ගැටලුව නිසා අටගත්ත ප්‍රශ්නයක් ලෙස. එහෙනම් මේ ලෝකේ සෑම ගැටලුවකටම සෑම ප්‍රශ්නයකටම මුල වෙලා තියෙන්නේ අපේ ආයතන අයේ ක්‍රියාකාරී ස්වභාවයේ තියෙන ප්‍රශ්න. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න මේ ආයතන ආයේ දෝෂ නිර්දෝෂ කරන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් කෙනෙකුට මෛත්‍රියෙන් කතා කරන්න බෑ. මං දන්න කෙනෙක් හිටියා එයා ජීවිතේ කිසිම දවසක කිසිම කෙනෙකුගේ ಗುಣ කියලා නැහැ. කට හැරියොත් නිନ୍ଦා අපාසමයි කරන්නේ. විවේචනමයි කරන්නේ. ඇයි? එයාගේ මේ ජීවා ප්‍රසාදය තුල තියෙන කර්මය අනිත් අයට අඩුව කියලා කියලා නිନ୍ଦා අපාස කරලා බැනලා පුරුදු වෙලා ඒක මේ කර්මය පුරාම දිව පුරාම තැම්පත් වෙලා කට හැරියොත් කියන්නේම තවත් කෙනෙකුගේ ඉතරි දෙන්න වචනයක්. එහෙනම් එයා දිව මත සිත පීටලා භාවනා කිරීම තුළින් ඒ අවිද්‍යාව පාළ වෙලා විද්‍යාව වැඩි වෙලා විද්‍යාව වැඩි වෙච්ච නිසා ඒ සෑම සෛලයක් තුළම නිවිච්ච ස්වභාවය ඇති වෙලා දැන් එයාගේ වචන එයාට එන්නෙත් නෑ. ඒ තරම් සංවරයි. වචන පිරිසිදුයි. වචන විද්‍යාවෙන් යුක්තයි. විද්‍යාවෙන් යුක්තයි කියලා කියන්නේ ඔක්කොම ලෝකෝත්තරයි. එහෙනම් අද අපේ චරිතය අපිරිසිදු වෙන්න අපේ මිනිසත් භවයේ අසත්පුරුෂ භවයක් වෙන්න මේ සෑම මොහොතක් තුළ දුක් විඳින්න ගැටළු වලට මුහුණ දෙන්න හැම තැනම අපට ඇති වෙලා තියෙන ප්‍රශ්න සලායතන වල තියෙන තැම්පතු වේ තියෙන දෝෂ ඒ හැම දෝෂයක් තුලම තියෙන ධර්මතාවය අපට වැටහිලා නැහැ. අපි හදන්න හදනවා. හදන්නේ කොහමද? හැට හොඳට බලන්න කියලා කිව්වට එයා බලන්නේ නැහැ. එයා තුල තියෙන්නේ රාගෙන් බලන දේවල්. දිවට කොච්චර කිව්වත් මිනිසුන්ගේ හිත රිදවන්න නැතුව කතා කරන්න කියලා එයා අහන්නේ ඇයි එයාගේ ප්‍රසාදයේ තියෙන ඔක්කොම රිදවන වචන එහෙනම් කයට කියනවා පුළුවන් තරම් රාගයෙන් ඇසිරෙන්න එපා. තෘෂ්ණාවෙන් ඇසිරෙන්න එපා. මේ කය සංවර කරගන්න කිවට එයා ආන්නේ. එයා අසත්පුරුෂ ගුණාංග මේ පොට්ටබ්බේ ප්‍රසාදයේ තුල ගබඩා කරගෙන ඉන්නවනම් එයාට ඒක නිරෝධ කරන්න පුළුවන් කමක් නැත්නම් එයා ජීවිත කාලෙම ඒ චරිතය තුලමයි ඇසිරෙන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් අපට තේරෙනවා මේ ලෝකයේ සත්පුරුෂයෙකුත් නැහැ, අසත්පුරුෂයෙකුත් නැහැ, පඬිතේකුත් නැහැ, බාලයෙකුත් නැහැ. හොඳ නරක දෙක තීරණය වෙන්නේ යාපත අයාපත තීරණය වෙන්නේ සත්පුරුෂ අසත්පුරුෂ තීරණය වෙන්නේ ඇස කන දිව නාසය සමසිතේ තැම්පතු වලට අනුව යාපත් දේවල් තැම්පත් කරා නම් එයා යාපත් විදිහට ඇසිරෙයි යාපත් විදිහට ඇසිරෙනවා නම් එයාට අපි කියන සත්පුරුෂයෙක් කියලා අයාපත් දේවල් තැම්පත් කළා නම් එයාගේ වැඩ ඔක්කොම අකුසල කර්ම පාප කර්ම වැඩ ඔක්කොම නිന്ദාසාගත වැඩ එයාට අපි කියනවා අසත්පුරුෂයා කියලා එහෙනම් මේ ආයතන අයේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ ආයතන අයේ ප්‍රශ්නේ විසඳන්න තමයි තථාගතයන් වහන්සේ සලායතන වගේ දේශනා කරන්නේ. එහෙනම් මේ කමඨාන අපි ලබාපු මිනිසත් භවයේ උත්තරීතර කමඨානක්. ආයතන අයේ සීය වැඩි කිරීම විද්‍යාව වැඩි කිරීම තමයි රාතන් වහන්සේ නමං රාත් බෝධිය වෙනකම් දිනු කරන කමඨාන ඇයි සීය නැති වෙනකොට නේද කෙලෙස් ඇති වෙන්නේ කෙලෙස් ඇති වුණොත් නේද දුකට ගන්නෙ දුකට ගත්තොත් නේද ඉපදෙන්නේ සසරක් භවයක් ඇති වෙන්නේ එහෙනම් මේ අවිද්‍යාව හේතු කරගෙන පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙනවා නම් පටිච්ච සමුප්පාදේ නවත්තන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? විද්‍යාව පාල කිරීම. විද්‍යාව පාල කරන්න තියෙන එකම ක්‍රමය තමයි සතර සටිපට්ඨානයේ චිත්තානුපස්සනාව ඒ ඒ ආයතන මත පීඨවීම. එහෙනම් මේ භාවනාව අපි ලබාපු මිනිසත් භවයේ විශේෂ වූ වැඩනිමා කරන අවසාන භාවනාව අවසාන කමඨාන නිර්වාණ පණිවිඩය එනම් පංචේන්ද්‍රිය භාවනාව අපි සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ අපි විසින් සිදු කරන්නට ඕනේ එහෙනම් බලන්න තවත් විශේෂ කාරණාවක් තමයි අපි මේ ආයතනවල සිත පීඨවලා සීය පවත්නකොට ඒ භාවනා කරන මොහොත තුල ඒ කරන පැය ගාන තුල ඉපදීමට කිසිම කර්මයක් නිර්මාණය වෙලා නැහැ ඇයි ඉපදීමට කර්මයන් නිර්මාණය වෙලා නැත්තේ සීයෙන් ඉන්නවනම් ඒ ඇයෙන දේවල්, පේන දේවල්, ඇඟෙන දේවල්, සිතෙන දේවල්, දැනෙන දේවල් කියන මේ හැම දෙයක්ම අවෝසි කර්ම. සීයෙන් යුක්තව ගනුදෙනු කෙරුවොත් කර්ම නිර්මාණය වෙන්නේ නැහැ කියන එක තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ කර්ම නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි ආයතන අය තුල සීය පැවැත්වීම. ආයතන පිළිබඳ 100න් ඉඳලා බලන්න එදා දවසට කර්ම මොකවත් නැහැ. ඒ පැය 24 එයා ජීවත් නොවිච්ච පැය 24ක්. එහෙනම් අපට පුළුවන් අපේගේ මිනිසත් භවය කර්ම වලින් තොර භවයක් බවට පත් කරන්න. අපි ජීවත් වෙන සෑම මොහොතක්ම කර්ම නැති භවයක් බවට පත් කරන්න සෑම දවසක් ගානේ කර්ම නැති දවසක් බවට පත් කරන්න පුළුවන්. එහෙනම් අපි බලන දේවල් අපට ඇයෙන දේවල් අපට දැනෙන දේවල් ඇඟෙන දේවල් සිතෙන දේවල් කියන මේ සෑම ආයතනයකම ගනුදෙනුව අපි 100න් යුක්තව කටයුතු කරමු නම් චිත්තානුපස්සනාවෙන් අපි මේ කටයුතු වල නිරත වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම මේ භවය අවසන් භවය වෙනවාට කිසිම සැකයක් නැහැ. එහෙනම් අරියත් බෝධියට අදාළ කමඨාන ලැබිලා දුක නිවා ගන්න ඉපදීම නවත්තන්න අවශ්‍ය කමඨාන ලැබිලා ඒත් අපි මේකේ යථාර්ථය දන්නේ නැති නිසා මේ භාවනාව තුළ තියෙන ශ්‍රේෂ්ඨත්වය දන්නේ නැති නිසා අපට වෙන කටයුත්ත දන්නේ නැති නිසා අපි මේක අකටයුත්තක් ලෙස සිතලා නොසැලකිලිමත්කමෙන් භාවනා කරනවා සිත මත සිත පීටන්න කිව්වම සිත දිහා බලාගෙන ඉන්න ඕනේ. සිතේ ඇතිවෙන සිතවිලි දිහා බලනවායි කියලා කියන යා තාම කර්ම හදනවා. ඇස මත සිත පීඨා සිය පවත්තන්නයි කිව්වාම එයා ඇස විතරයි බලන්න ඕනේ. ඇසට පේන දේවල්, ඇස තුල තියෙන දේවල්, ඇසට තුල ඇසට පෙනිච්ච දේවල් කල්පනා කරනවා එයා වෙනත් ධර්මතාවයක් නිර්මාණය කරනවා. එහෙනම් මේ ලෝකේ මේ ආයතන අය පිළිබඳ ධර්මතාවය අරන් බලනකොට මේ ඇස මත සිත පීචනවයි කියලා කියනකොටම එයාගේ ඇස දැන් මොනවද වෙලා තියෙන්නේ සිත බවට පත් වෙලා එහෙනම් ඒ ආයතන අයම එක ආයතනයක් එක අරමුණක් කරන ක්‍රමවේදයක් තමයි මේ පංචේන්ද්‍රිය භාවනාව තුළින් දේශනා කරනු ලබන්නේ එහෙනම් අපේ සිත වෙනමයි ඇස වෙනමයි කන වෙනමයි නාසය දිය දිව වෙනමයි කය වෙනමයි තිබුණාම අපි කියනවා මේකට සලආයතන ආයතන හයක් තියෙනවායි කියලා එහෙනම් ඇස මත සිත පීඩා සිය පවතනකොට දැන් සිත කොයිද තියෙන්නේ? අදවත ආශ්‍රිත අඩපණක් පමණ ලේ ඇසුර කරගෙන නෙමෙයි. ඒකං චරන් දූරං ගමං අසරීරං ගුවාසයන් ඕනම සැනේක ඕනම දුරක් දුවන්න පුළුවන් සිත දැන් ඇසට දුවලා ඇසේ තැම්පත් වෙලා එහෙනම් ආයතන 6 දැන් ආයතන කීයද ආයතන පායි. එහෙනම් මේ ඇසත් එක්ක එයා සමවැදිලා ඇස මත පීඨුවාම ඇස සිත බවටපත් උනා. එහෙනම් සිත ඇස වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දෙක එකට එකතු කළා. එහෙනම් කන මත සිත පීඨා සීය පවත්නකොට මේ කන සිත බවටපත් වෙනවා. එතකොටත් ආයතන පය පා බවටපත් උනා. දිව මත සිත පීඨා සිය පවත්නකොට මේ සිත දිව බවටපත් උනා දිව සිත බවටපත් උනා එතකොටත් ආයතන 6 පා බවටපත් උනා නාසය මත සිත පීඨා සිය පවත්නකොට මේ සිත නාසය බවටපත් උනා නාසය සිත බවටපත් උනා දෙක එකට එකතු වුණා එකක් බවටපත් උනා එතකොටත් ආයතන 6 පා බවටපත් උනා එහෙනම් මේ කය මත සිත පීඨා සීය පවත්නකොට මේ සිත කය බවටපත් උනා, කය සිත බවටපත් උනා, ආයතන අය පා බවටපත් උනා. දැන් තේරෙන්නේ නැද්ද? මේ ආයතනවල ස්වභාවය අතුරුදාන් වෙනවා. ඒ කියන්නේ එයාගේ ක්‍රමවේදය ක්‍රමානුකූලව අයින් වෙනවා. එනම් මේ භාවනා වඩන භාවනා යෝගියා යම්කිසි අවස්ථාවක තමන්ගේ සිත හරියටම ඇස මත පීටෙව්වොත් එයා කවුද කියලා අපි එයා තමයි මේ ආයතන පාතුල තියෙන ධර්මතාවය හරියට අවබෝධ කරගත්ත ඒ අරමුණේ පීටන්න පුළුවන් සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනා. එයා දුක්තිය අයින් කළා. සක්කාය දිට්ඨිය අයින් කළා. විචිකිච්ඡාව අයින් කළා. සීලබ්බත පරාමාසය අයින් කළා. මොනවද එයා කළේ? මේ ඇස කියන ආයතනය සිත බවට පත් කළා. එහෙනම් එයා බවට හැම දෙයක්ම දකින්න එයා ඥානෙ වැඩුවා. සෝවාන් ආර්ය ශ්‍රාවකයා තුල තියෙන සම්මා දෘෂ්ටියන්. ඒක තමයි කියන්නේ සක්කාය දිට්ඨිය අයින් කළා කියලා. ඒ මා සම්මා දෘෂ්ටියෙන් එයා දකින්නේ මොනවද? මේ මිනිසයා වෙන කවුරුත් නෙමෙයි මමමයි. මෙයාට බඩගිනි දැනෙනවා මටත් බඩගිනි දැනෙනවා. එහෙනම් මෙයාට සිතෙනවා මටත් සිතෙනවා. මෙයාට රිදෙව්වාම මටත් රිදෙනවා. ඇයි? එයාට කරන හැම දෙයක්ම මටත් වෙනවනේ. එහෙනම් මම එයාට නෙමෙයි රිදවන්නේ. මටමයි මම රිදවගන්නේ. එයාට සලකනකොට මට සැලකෙනවා. එහෙනම් එයාට නෙමෙයි සලකන්නේ මටමයි මම මේ සලකන්නේ. එහෙනම් කෙනෙකුට බයින්නකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයා hina වෙනවා. ඇයි බලන්නකෝ මම ඔයාට බනින්න හිතුවා. බනින්න විදියක් නැහැ නේ කෙනෙකුට අතුරු කල්පනා කරනවා. පුදුම කතාව නෑ. ඇයි මට බනින්න එතුනේ නෑ. ඔයාගේ මේ අඩුව දැකලා මට බනින්න එතුණා. බනින්න හදනකොට මට හිතුණා මේ බැනුම් ටික මම නැවතම බැනුම් ආනවනම් මේ ටික නැවතමට ආගන්න වෙනවනම් මේ සංසාරේ නිකන් මොකටද මට බැනුම් ආගන්නේ මං එහෙනම් බැනලා තින්නේ මං ඔයාට නෙමෙයි මටමයි ඒතෝ ඔයාට බනප හැම දෙයක්ම මට නැවත හම්බෙනවා නම් බැනගෙන තින්නේ මටමනේ ඔයාට ගැව්වාම ඒ ගුටි ඒ පොල්ලෙන් මට නැවත ලැබෙනවා නම් ගාගෙන තින්නේ මටමනේ එහෙනම් මට මොකටද මං ගාගන්නේ මට මොකටද බැනගන්නේ අන්න බලන්න අර ඇසමත සිත පීඩා සිය පවතීම නිසා ඇස බවට සිත පවත්ුණා ඇසම සිත බවට ක්‍රියාත්මක වුණා. දැන් එයාගේ අනිත් කෙනෙකුගේ කය අර බහිද්දාවා තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව බහිද්දාවා කියන ධර්මයේ කායානුපස්සනාවේ දේශනා කරන බාහිර කය බහිද්දාවා කායේ කායානුපස්සී විරති එහෙනම් මේ බාහිර කය තමන්ගේ කයට අනුව බලනවා. එහෙනම් මේක සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ධර්මයන්. එයාගේ උත්තරීතර ඥාන ධර්මයන්. එයා මේ ලෝකයේ දකින ක්‍රමවේදයක්. එහෙනම් අපි මේ ලෝකයේ යම්කිසි කෙනෙක් දිහා බලනකොට අනේ මෙයාට බැන්නාම මට බැනුම් ලැබෙනවා නම් මෙයාට ගැව්වාම මට ගැන් මේවා හම්බෙනවා නම් එහෙනම් කෙනෙකුට බලලා අනේ ගණිකාවක් කියලා නරක ගෑණියෙක් කියලා කිව්වාම මටත් ගණිකාවක් වෙන්න වෙනවා අපි දන්නවා තථාගතයන් වහන්සේගේ ශාසනය ප්‍රසිද්ධ ගණිකාවක් හිටියා අපි ඒ ගණිකාවගේ කතන්දරේ කතා කරන්න යන්නේ අපට අටුවාව අවශ්‍ය නැහැ. හැබැයි කෙනෙක් කියලා ආනවා ස්වාමිනී තථාගතයන් වහන්සේ මේ ගණිකාව ගණිකාවක් උනේ කොහමද කියලා අහනකොට තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් පරචිත්ත විජානන ඥාණයෙන් බලලා කියනවා මහණෙනි මේ ගණිකාව එක්තරා භවකක බොහොම සිල්වන් උපාසක මෑණියෝ කෙනෙක් රාහත් තෙරණිය කෙනෙකුට වේසිය කියලා කතා කරලා බනිනවා ඒ කතා කරපු වචනේ නිසා හැම භවෙම මෙයාට ගණිකාවක් වෙන්න සිද්ධ වුණා. ඒ කර්මයට අනුව මෙයා ඒක වෘත්තියක් වශයෙන් ජීවත් වෙන්න මාර්ගයක් වශයෙන් කරනවා. සමහර භවවල මෙයාට ගොඩාක් වස්තු තම්බෙලා තියෙනවා. ඒත් අර කර්මයේ තියෙන නිසා වස්තු කොච්චර තිබුණත් කාමයේ උල ගන්න බැරි නිසා මෙයා කාමුක දේවල් වල ගොඩාක් ඇසුරුණා, අයාලේ ගියා. එහෙනම් අපි යමකට බැන්නාම ඒ දේ නැවත අපට වෙනවා නම් යමෙකුට ගැව්වාම ඒ පාරවල් ඒ ඒ විදියටම ලැබෙනවා නම් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙනෙහි කරලා බලන්න දෙමව්පියන්ට හොරු ධම්මලා ගස්සවනවා දැන් උන්වහන්සේට ගාන්නේ රහතන් වහන්සේලා නෙමෙයි ඔරු ටිකක් ධම්මලමයි ගාන්නේ එහෙනම් අපි මේ ලෝකේ මොනවද කරන්නේ ඒක ඒ විදියටම ලැබෙනවා නම් මේ ලෝකයේ පිට කියලා කවුරුත් නැහැ ඔක්කොම ඉන්නේ මම ගස්කොලන් වලට මං ආනි කළාම මම හිතනවා ගස්කොලන් තමයි මං ආනි කළේ සම්පත් විනාශ කළා නෑ මගේ සම්පත් විනාශ වෙනවා මට එවන නැති වෙනවා මෛත්‍රිය නැති වෙනවා තෙතමනය නැති වෙනවා ධර්මාවබෝධය කරන්න සිසිලත මට හම්බෙන්නේ නෑ එහෙනම් මම මොනවද මේ ලෝකෙට කරන්නේ ඒ හැම දෙයක්ම ලැබෙනවා එහෙනම් සිත ඇස මත පීඨවලා තමන්ගේ ඇස සිත බවට පත් කළාම එයා තුල සම්මා දුට්ඨිය පාළ වෙනවා වෙනවා. එහෙනම් මේ ලෝකයේ හැම තැනම ඉන්නේ මම. හැම දේ තුලින්ම තමන්ව දකින්න පුළුවන් ඥාණය එයාට පාළ වෙනවා. එහෙනම් කන මත සිත පීඨා සීය පවත්නකොට එයා කන මම බවට පත් කරනවා. එහෙනම් ඇහෙන්නේ මොනවත් නෙමෙයි මාවයි ඇහෙන්නේ. මොනවද මාගේ ඇහෙන්නේ? මන් තුළ තාම රාගය තියෙනවා. අර ස්වාමි පුරුෂයයි භාර්යාවයි පුද්ගලිකව කතා කරන පෞල් ජීවිතය ගැන ඒක අයනකොට මගේ මුළු හැඟම දනවා. මට රාගය ඇවිස්සීලා මට කාමාශාව ඇති වෙලා බලන්න මොනතරම් රාගික දේවල් මගේ සෝත ප්‍රසාදයේ තිබිලාද එහෙනම් ඇයෙන්නේ අර මිනිසුන්ගේ වචන නෙමෙයි තමන්වයි තමන්ට ඇයෙන්නේ තමන්මයි තමන්ට පේන්නේ. ඒ කියන්නේ එහෙනම් දෙක එකට කරගත්ත ඥානය සෝවාන් ඥානය නම් ඒ ඥානය තුළ තමන්ව තමන්ට තේරුම් අරගෙන ඒ අඩුපාඩු වැරදිවල සීය පීඨවලා ඒක අවෝසි කරනවා නම් දැන් එයා සකු르දාගාමි ඵලයටපත් වෙලා එහෙනම් මේ අවබෝධ ඥානය මේ පංචේන්ද්‍රිය තුලින් ඇති වෙන්නේ ඇයි සලායතන අයේ කර්ම නැවතුනාම රාත් වෙනවා නම් සලායතන 6 100 වැඩි වෙන්න වැඩි වෙන්න සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න ඕනේ නේද? කර්මවල ප්‍රතිසතිය අඩු වෙන්න අඩු වෙන්න කර්ම නිස්පාදනය වෙන ධාරිතාව අඩු වෙන්න අඩු වෙන්න මාර්ගඵල නිවන් අවබෝධ වෙන්න ඕනේ නේද? එහෙනම් මේ උත්තමයන් වහන්සේ කල්පනා කරනවා මේ ආයතන හැම එකක්ම තමන්ගේ ආයතන බවට පත් කළාම දෙකක් එක බවට පත් කළාම ඒ ඒ ආයතනවලට අනුව තමන්ගේ සිත පීඨවනකොට ඒ සෑම ආයතනයක් තුලින්ම දෙක එකටපත් වෙන ස්වභාවය තියෙනවා නම් ගහ දැක්කාම ගහ පේන්නේ එයාට එයාව පේනවා මිනිස්සෙක් දැක්කාම බඩු මුට්ටු දැක්කාම ඒක පේන්නේ එයාව පේනවා මම මතකයි මගේ ශ්‍රාවකේ කිටියා පළවෙනි මාර්ගඵලයේ කිටපු ශ්‍රාවකයා දාහනේ වළඳනවා ඒ ශ්‍රාවකයාලා මං ඇහුවා ස්වාමිනී දානේ වළඳලා ඉවරුණාද? එහෙමයි කියලා කිව්වාම දානේ වළඳනකොට මොනවද ඔබ වහන්සේ දැක්කේ කියලා ඇහුවාම හැමෝම බලාපොරොත්තු වුණා පරිප්පු දැක්කා පොලොස් දැක්කා කිරියොද්ද දැක්කා අලෝද්ද දැක්කයි කියලා කියයි කියලා එයා කිව්වේ මාව මන් දැක්කයි කියලා කිව්වා කොච්චර සන්තෝෂද බලන්න එයා මේ සලායතන දෙක එකට කරලා ආයතන දෙකක් එකට දකින්න පුළුවන් එහෙනම් Taman කියන මේ ජීවියා මේ බත් ටිකෙන් එයා දැකලා කොහොමද දැකලා තියෙන්නේ මේ බත් අනනකොට මේ අනන සංවරභාවය මගේ සංවරභාවය මම දැක්කා මේ බත් ටික අතට ගන්නකොට මගේ අවශ්‍යතාවය මම දැක්කා කට ළඟට යනකොට කායික අවශ්‍යතාවය නිසා කය ක්‍රියාත්මක වෙන බව මම දැක්කා. ඇතුල් කළාට පස්සේ කයට සුදුසු විදියට මේක සැකසුරුවම් කරගන්න මේක අපල විකල පොඩි කරන බව මම දැනගත්තා. එහෙනම් කායික අවශ්‍යතාවය නිසා ශරීරගත කරන්න ගිලින බව දැක්කා. නැවත මේ බත්දියා බලනවා. බලන්නේ තව අවශ්‍යයි. එහෙනම් තමන්වයි තමන්ට පේන්නේ තමන්ගේ අවශ්‍යතාවයයි පේන්නේ. කොතනින්ද අනන්නේ? එහෙනම් සුදුසු දේ සුදුසු තැනෙන් ගන්න යන්න ඕනේ කියන ඒ කාරණාවට අනුව තමන්වයි තමන්ට පේන්නේ එහෙනම් මේ මේ ව්‍යංජන මේ මේ රස යුක්තයි මේ මේ විදියට මං අනමි මේ විදියට කමි කියන හැම සිතවිල්ලක් ගානේ හැම සිතවිල්ලක තියෙන චලනයක් ගානේ මාව මං දැක්කා මාව මං තේරුම් ගත්තා මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය රූපයෙන් රූපයට ඒ රූප අරූපයෙන් අරූපයට මං දැක්කා හැම දේ තුළම මාව මං තේරුම් ගත්තයි කියලා කිව්වා අන්න බලන්න එයා සෝවන් වෙච්ච බවට සාක්ෂිය එහෙනම් අපි දැක්කාම අනේ අසත්පුරුෂ දායකයා සත්පුරුෂ දායකයා හොඳට සාසනයට උදව් කරන්න පුළුවන් දායකයා මෙයාගේ නම් වැඩක් නෑ දුප්පත් දායකයා පිළිවෙලක් නැති දායකයා සිල් ගන්න උපාසක සිල් නොගන්න අසත්පුරුෂයා කියලා අපි ලෝක අදාගෙන නැද්ද සෑම මොහොතක් ගානේ අපි මේ විදියට අපට ඕන විදියට කරුණාකාරණා අදාගෙන නැද්ද එහෙනම් මේ සෑම දෙයක් තුළින්ම මේ ආයතන අය පිළිබඳ අවබෝධය මදි. මේ ආයතන අයේ වැඩ නැවතුනොත් අපි රාත් වෙනවා, ඉදීම නවතිනවා. එහෙනම් ආයතන අය පිළිබඳව 100 පවත්වන්න අපි දක්ෂ නැහැ. අපේ අදක්ෂකම නිසා අපි තුල තියෙන ලෝභ ද්වේෂ මෝහ පිළිබඳ පංචකාම කැමැත්ත නිසා අපි සෑම තප්පරයක් ගානේ මේවා පිනවන්න උත්සාහ කරනවා පිනවන්න අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා කවදාවත් මේක නිරෝධ කරන ක්‍රමවේදයේ පිළිබඳව අපට කිසිම උවමනාවක් නැහැ මේක නවත්තලා දාන්න එහෙනම් බලන්න මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ඇස මත සිත පීඨලා සීය පවත්නකොට මේ ඇසේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය ක්‍රමානුකූලව වෙනස් වෙලා ඇසම සිත බවටපත් වෙනවා එහෙනම් මේ භාවනා යෝගියා ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා. කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ? මේ භාවනා යෝගියා කල්පනා කරනවා. තමන්ගේ ඇස තමන්ගේ සිත නම් තමන්ගේ කන තමන්ගේ සිතනම් තමන්ගේ නාසය තමන්ගේ සිතනම් තමන්ගේ දිව තමන්ගේ සිතනම් තමන්ගේ කය තමන්ගේ සිතනම් දැන් එයා කල්පනා කරනවා හැම ආයතනයක් තුලම මම පීඨවලා පීඨවලා පාවෙනකම් මේක අඩු කළා. හැබැයි පාට හැයාමට අඩු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පාට එයා මේක අඩු වෙලා නැත්තේ මට මේ දක්ෂකම නැති නිසා. ඒ නිසා එයා ඇසයි කනයි දෙක එකතු කරලා 100 පීටවනවා. එහෙනම් ඇයෙනවා පේනවා කියන දෙකම එකට 100 පවත්නවා. දැන් මොකද වෙලා තින්නේ? ආයතන තුනයි. එහෙනම් නාසය කියන එක ආයතනයයි, දිව කියන එක එක ආයතනයයි. එහෙනම් Tamange කය කියන එක එක ආයතනයයි තුනක් පවතිනවා. අනිත් දෙක තව තුනක් එක එකතු වෙලා පවතිනවා. එහෙනම් ඇසයි කනයි සිතයි එකට පවතිනවා. නාසයයි දිවයි සමයි එකට පවතිනවා. එහෙනම් 3යි 1යි 4යි. අන්න ආයතන අය අතරට බැස්සෙව්වා. ආයෙතන ආය අතරට බස්සනකොට දැන් එයාට තේරෙනවා මේ හැම දෙයක් තුළම තමන්ගේ සිත මුල් කරගෙනයි කර්ම නිර්මාණය වෙන්නේ සිත 100න් පවත්වන්න පුළුවන් මේක පාලනය කරගන්න පුළුවන් අන්න එයා අනාගාමි ඵලයටපත් වෙන්න අවශ්‍ය ප්‍රඥාව ඇතුළ වැඩමින් පවතිනවා එහෙනම් ඇසයි කනයි දිවයි නාසයයි සමයි කියන ආයතන පාටම එක තප්පරයට එක මොහොතටම 100 පීඨවලා එක වතාවටම ඒකට සමවදිලා එයා ආයතන පාම 100න් ඉන්නවා එහෙනම් මොන ආයතනයවත් සිත පවතින්නේ ආයතන පහේම සිත පවතිනවා දැන් තියෙන ආයතන කීයද දෙකයි ආයතන පාම එකතු කරලා සිත වෙනම පවතිනවා දැන් ඒ දෙක එකතු කරගන්නයි දැන් මෙයාට ඕනේ ඇයි මේ ආයතන පාක් නිසා වර්ණ ගන්ධ රස ඕජා කියලා කියන ස්පර්ශ කියන ඒ සංඥා සංස්කාර ධර්මයන් ඒ ස්පර්ශ කරන ක්‍රමවේද පස් ආකාර නිසා මෙයාට පුළුවන්කමක් නැහැ මේකත් එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා මෙයා මේක තුළ ටිකක් රැඳිලා ඉමින් ඉමින් මේක පුරුදු කරනවා. පුරුදු කරලා පුරුදු කරලා මේක ක්‍රමානුකූල වඩනවා. ඇයි හැම එකක්ම එක විදියටම ක්‍රියාත්මක කරන්න බැලුවාම එයාට ඇසකුත් නැහැ, කනකුත් නැහැ, නාසයකුත් නැහැ, දිවකුත් නැහැ, කයකුත් මොකුත් නැහැ. ඒ ඔක්කොම එකතු වෙලා ඒකට සිත පීටවලා දැන් තියෙන්නේ සිත විතරයි. එහෙනම් සිත විතරයි නම් එයාට කියන්න පුළුවන් අඟුලිමාලත් නැවතුණා මමත් නැවතුණා හේතුව කර්ම නිර්මාණය කරන්න ආයතන පා නැහැ. පංචකාමයන් පිනවන්නේ එයාට කියන්න පුළුවන් රාසින්වත් පවු නොකරන තනන් වහන්සේ ඇයි පවු කරන්න ආයතන පා ඕනේ. ඇසකන දිව නාසය සම නැතුව කොහමද ලෝභ දේශ මොහ හදන්නේ? ඇස කන දිව නාසය සමසිත නැතුව කොහමද පංචකාමයන් පිනවන්නේ? එහෙනම් එයාගේ ආයතන පා නිරෝධ කරලා එයාගේ ආයතන පයේ ක්‍රියාවලිය නිරෝධ වෙලා සෑම ක්‍රියාවලියක්ම නැවතිලා එහෙනම් එයා ඒ උත්තමයා ඉපදීම නවත්තලා අරියත් බෝධියටපත් වෙලා එහෙනම් පංච ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ අරියත් බෝධියටපත් වෙන්න පුළුවන් සෑම ක්‍රියාවලියක්ම නවත්තන්න පුළුවන් අපේ කර්මය නවත්තන්න පුළුවන් උත්තරීතර කමඨාණක් භාවනාවන් එහෙනම් අපේ ආයතන පිළිබඳව තාම සීය පීඨව ගන්න බෑ ඇස මත සිත පීඨවුවාම ශබ්ද වලට සිත යන්නේ නැද්ද පේන රූප වලට යන්නේ නැද්ද බඩගිනි වාගේ දැන් නම් දානේ ඇවිල්ලාද දන්නේ නැහැ අද නම් ටිකක් මිරිස් වැඩිපුර තිබුණොත් හොඳයි අද නම් කිරියොදිත් එක්ක තිබුණොත් මම නම් කන්නේ නෑ. ඒ මිනිසුන්ට සාප කරනවා. ඇයි මේ නාම රූප බී වෙන්නේ? ඇයි මේ විදිහට සංඥා සංස්කාර ධර්ම අටගන්නේ? තාම එක ආයතනයක සිත පීඨව ගන්න දක්ෂ නෑ. ඒ ආයතනයක තුල Tamange සිත තැම්පත් වෙලා ඒක අරමුණු කරගෙන ඒ ආයතනයේ බවට සිතපත් වෙන්න දක්ෂ නැහැ. එහෙනම් මේ අඩුපාඩු දිහා බලනකොට අපට පෑදිලිව පේන එක කාරණාවක් තමයි තාම මේ පංචේන්ද්‍රිය භාවනාව කරන්න සෝදානම් වුණා විතරයි තාම මේ පංචේන්ද්‍රිය භාවනාව වඩන්න පටන් ගන්න තියා මේක තාම පුරුදු කරන්නවත් පටන් අරන්නේ නැහැ එහෙනම් අපි මේක ඉස්සෙල්ලාම කරන්න ඕනේ. කොහොමද කරන්නේ? ඇසේ තියාගෙන ඇසේ මේ සිතට ඉන්න තියන්න ඕනේ, කරන්න ඕනේ. කරලා කරලා හැම ආයතනයකම මේ සිත තැම්පත් වෙලා ඉන්න පටන් ගත්තාන් පස්සේ මේකේ මීන්සරේ පුරුදු කරනවා ඒ ඇස බවටපත් වෙන්න කන බවටපත් වෙන්න දිව බවටපත් වෙන්න ඇත්තටම දිව මත සිත පීටලා භාවනා කළාද එහෙමයි ස්වාමිනී දිව දිහා බලාගෙන ඉතියද නෑනේ ඇයි දිව මත සිත පීටෙව්වාම සිතනේ පවතින්නේ එතකොට දිවක් එතන නෑ සිතයි බලාගෙන හිටියේ එහෙම වුණොත් තමයි ආ භාවනාව හරියට කරලා එහෙනම් එයා මේ භාවනාව වඩනකොට එයාට තේරෙනවා යම්කිසි තැනක යම්කිසි භාණ්ඩයක් තියෙනවා ඒකට උඩින් ඊට වඩා ලොකු එකක් තිබ්බාම අරක යට යනවා දැන් තියෙන්නේ මොනවද අර ලුඩ තියෙන භාණ්ඩේ අපි වැලි ටිකක් අතුරවලා වැලි උඩට අපි දානවා ලොකු ගල් ගොඩක් එහෙනම් දැන් වැලි යට ගියින් වැලි වැලි ටික පේන්නේ නැහැ එහෙනම් උඩ තියෙන ගල් ටික නේද පේන්නේ? එහෙනම් යම්කිසි කෙනෙකුට කතා කරලා මොනවද ඔයාට පේන්නේ? ගල් ගොඩක් පේනවා. ගල් වලට යටින් මොනවාරි පේනවද? නෑ මොකවත් පේන්නේ නෑ. ඇයි? ඒක යට ගියෙන්. එහෙනම් දිව මත සිත පීඨනවයි කියලා කියන්නේ උඩින් තියෙන සිත දකිනවා. එහෙනම් සිත බවට දිවපත් වෙනවා. දිව එතන අතුරුදාන් වෙනවා. එහෙනම් මේ මානසිකත්වයට මේ අවබෝධයට මේ ප්‍රඥාවටපත් වෙන තාක්කල් අපට මේ මිනිසත් භවයේ වැඩ නිමා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පංචේන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රියන් පාට ධර්මදේශනා පාකින් දේශනා කරලා තිබුණාට ඒක නැවත නැවත ශ්‍රවණය කරලා තිබුණාට ඒක තුළ තියෙන යථාර්ථය තාම තේරිලා නැති වෙන්න පුළුවන්. ඒක තුළ සංගවිච්ච විද්‍යාත්මක ස්වභාවය තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ඒක තුළ පවතිනා වූ ධර්මතාවය තේරුම් ගන්න ප්‍රඥාවේ දෝෂ තියෙන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා මේ ප්‍රඥාවට අයිති මේ පංචේන්ද්‍රිය භාවනාවේ විද්‍යාත්මක භාවය තේරුම් ගන්නට ඕනේ. එහෙනම් ඇසේ තියෙන දේවල් ඇසට සාපේක්ෂව බලනකොට රූප වශයෙන් පේනවා දිවට සාපේක්ෂව බලනකොට ඒක තාම ඕජා වශයෙන් පේනවා ආයතන පහතර ඉඩසක් පවතිනවා. ආයතන වෙන්වෙන් වශයෙන් පවතිනවා. ඒකට හේතුව ඇසේ තියෙන්නේ සෛලවල එකතුවක්, දිවේ තියෙන්නේ සෛලවල එකතුවක්, කනේ තියෙන්නේ නාසයේ තියෙන්නේ සමේ තියෙන්නේ සෛලවල එකතුවක්. ඒ නමුළු සර්වාංගෙම තියෙන්නේ ක්ලෝරසෝම් 46ක් තියෙන DNA RNA වලින් නිෂ්පාදනය වෙච්ච ඥාන වලින් පිරිච්ච සෛල නම් එහෙනම් මේ සෛලවල තියෙන එකම ස්වභාවය නම් ඇයේ තිනකොට පාට වෙනස් වෙලා දිවේ තිනකොට පාට වෙනස් වෙලා සමේ තිනකොට පාට වෙනස් වෙලා එන වන්න ගන්ධ රස ඕජා වෙනස් වෙනවා මිසක් ක්ලෝරසෝම 46 වෙනස් වෙන්නේ නැහැ DNA වෙනස් වෙන්නේ ජාන වෙනස් වෙන්නේ එහෙනම් මේ සෛල ඇයේ තින එක සමේ තින එක හැම දෙයක්ම එකම ක්‍රමවේදයක් එකම නිර්මාණයක් එහෙනම් ඇයේ සිත පීඨවලා සිය පවත්නකොට රූප පේනවනම් දිවේ සිත පීඨවලා සිය පවත්නකොට රස දැනෙනවනම් ඒ කියන්නේ එයාට ආයතන දෙක එකට එකතු වෙලා නැහැ. තාම සෛල බවට මේ සිතපත් වෙලා නැහැ. තාම පවතින්නේ සිත ඉන්ද්‍රිය වශයෙන්. එහෙනම් මේකේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන මේ ධර්මතාවයන් අපි තුල තියෙන මානසික ස්වභාවයන් මත පවතින එකක්. එනා මේ ඇස කන දිව නාසය සමසිතට මේ සිත පීඨවල සිය පවතනකොට මේ භාවනා යෝගියාට එක දෙයක් පෑදිලිව වැටෙනවා. ඒ දේ තමයි ඇසේ තියෙනකොට රූප පිළිබඳව විතරයි වැටෙන්නේ. හැබැයි දිවේ පිටන රූප පේන රස අවබෝධ වෙනවා. එහෙනම් මේ සෛලවල තියෙන එකම ස්වභාවය, එකම නිර්මාණයක් කියන ධර්මතාවය Tamanට වැටහිලා නැහැ. තාම වැටෙන්නේ ඉන්ද්‍රියන් වශයෙන් වෙන්වෙන් වශයෙන් නාම රූප වශයෙන් වෙන වෙන ආයතන වශයෙන් එහෙනම් නාම රූප වෙන වෙනම දකින තාක්කල් ඇලීම ගැටීම පවතිනවා තාම මෙයා තුළ වෙන වෙන විසිරිච්ච ස්වභාවයන් පවතිනවා එහෙනම් ඇයේ තිනකොට තියෙන ස්වභාවය දිවේ තිනකොට තියෙන්න ඕනේ දිවේ සිට පීඩනකොට තියෙන මානසිකත්වයේ ස්වභාවය කනේ පීඩනකොට තියෙන්න ඕනේ එහෙනම් කනේ දිවේ ඇසේ තියෙන ස්වභාවය සමේ පීඩන කොට තියෙන්න ඕනේ. අපි සමට සිත පීඩවන කොට අපි දන්නවා පේන්න විදියක් නැහැ ඇඟීම් වලින් විතරයි. එතකොට උලන් වදිනවා, කෝම්බිය යනවා, අපේ සිවුර අපේ කයට ස්පර්ශ වෙනවා. ඇයි පේනවා කියන රූපම පිළිබඳ අවබෝධය නැත්තේ? එහෙනම් අපි තුල තියෙනවා මිත්‍යා දෘෂ්ටියක්. ඒ සම්මා දෘෂ්ටිය නැහැ, සක්කාය දිට්ඨියක් තියෙනවා. මේ කයට ඇඟීම් විතරයි දැනෙන්නේ. කයට හැඟීම් විතරයි පාළ වෙන්නේ කියන ඒ දැඩි විශ්වාසය මිත්‍යා දෘෂ්ටිය නිසා සම මත සිත පීඩනකොට අපි කෙලින්ම ස්පර්ශය පිළිබඳ අවධානම වැඩි කරනවා. එහෙනම් කන මත සිත පීඩලා භාවනා කරනකොට ඒ භාවනා යෝගියා ශබ්ද පිළිබඳ කුරුල්ලන්ගේ ශබ්ද ඇයි ස්පර්ශ පිළිබඳ යාට අවබෝධය නැහනේ. එහෙනම් පුංචි කාලේ තාපසේ කිටියා අවුරුදු 4යි. එයාගේ කිරියත් ඇවිල්ලා ආනවා. පුතා දිවේ සිට පීටෙව්වද? ඔව් පීටෙව්වා. එහෙනම් දිවට මොනවද දැවුනේ? මොකවත් දැනුන්නේ සමේ සිට පීටෙව්වද? ඔව් පීටෙව්වා. සමට මොනවද දැනුනේ? සමටත් මොකවත් දැනුන්නේ කනේ සිට පීටෙව්වද? ඔව් පීටෙව්වා. මොනවද කනට දැනුනේ මොකවත් දැනුන්නේ එහෙනම් කයට සිත පීඩනකොට ඇඟීම් වාගේ දේවල් Tamange ඇඳුම ස්පර්ශ වෙනවා සීතල සුළං වැදෙනවා කය බිත්තියට ස්පර්ශ වෙනවා මේ වගේ දේවල් දැනුණාද ඔව් දැනුණා එතකොට කනට සිත පීඩවුවාම ශබ්ද ඇනුණාද නැහැ ශබ්ද අර ඇඳුම් වඳිනවා වාගේ බිත්තියට කය වැදුනා වාගේ ශබ්ද මේ කනට වදිනවා වාගේ ස්පර්ශ වෙනවා වාගේ අතුල්ලාගෙන යනවා වාගේ දැනුණා එතකොට ඒ වැඩිහිටියා තේරුම් ගත්තා මේ කයට දැනෙනවා වාගෙම කනට දැනුණායි කියලා කියන්නේ කනේ පීඨ විදියටම කයෙත් පීඨලා සිත කයේ පීඨපු විදියටම ඇසෙත් පීඨවලා සිත එතකොට ඇසට රූප පෙනුනද ලස්සන ලස්සන නිල් පාට කොළ පාට තැඹිලි පාට පෙනුනද පුතාට කියලා අනකොට ඒ පුංචි දරුවා උත්තර දෙනවා නෑ එක එක පාට පාට තියෙන දේවල් එක එක රූප කනේ අතුල්ලාගෙන ගියා ස්පර්ශ වේගෙන ගියා හැම දෙයක්ම වගේම ඇසට ස්පර්ශ වෙලා අතුල්ලාගෙන ගියා මේ අවබෝධය ආවා. එහෙනම් එයාට දීලා තියෙන කමඨාන මොනවද? ඉස්සෙල්ලාම දීලා තින්නේ කයට සම සිත පීඨවන එක. එහෙනම් සම සිත පීඨවලා සමසිත බවට පත් කරගෙන භාවනා කරලා එයාට කියනවා සමට සිත පීඨවුවේ කොයි විදියටද ඒ විදියටම ඇස කන දිව නාසයට පීඨවන්න කියලා. එතකොට කනට දැනෙන්න ඕනේ සමට දැනෙන දේ. එන ඇසට දැනෙන්න ඕනේ සමට දැනෙන දේ. දිවට නාසයට දැනෙන්න ඕනේ සමට දැනෙන දේ. එහෙනම් ඒ පුංචි දරුවා අවුරුදු 3 ඉන්නකොට එයා භාවනා වඩනකොට එයා නාසයට සිත තියෙනකොට එදා දවසේ කිරියම්මා කරන වැඩේ ටෙම්පරාදු කරනවා හොඳට ලුණු ඇඹුල් දාලා මූඩිය හැරලා තියලා කෑම හදනවා සුවඳ ගේ පුරාම විනයි එයා දන්නවා අද පොඩි එකිනාට දීලා තින්නේ සමට අනුව මේ අනිත් ආයතන බලන්න එහෙනම් මේ ගන්ධයට දැනෙනවද කියලා බලන්න එයා පුළුවන් තරම් සුවඳවත් දේවල් දාලා හුයලා දොරත් ඇරලා තියනවා කාමරේ සුවඳ ඇතුළට යන්න ඒ දරුවා ගානවා හරි සුවඳයි නේද කෑම නෑ අර කයට මේ ඇඳුම් වදිනවා වාගේ අතුල්ලාගෙන යනවා වාගේ Tamange පිටකොන්ද බිත්තියට ඇතිල්ලෙනවා වාගේ මේ සුවඳ මේ නාසය අතුල්ලාගෙන ගියා නාසය තැවිරීගෙන ගියා වැදීගෙන ගියා එහෙනම් මේ ගන්ධයට දැනලා තින්නේ ගන්ධයක් වශයෙන් නෙමෙයි ස්පර්ශයක් වශයෙන් එහෙනම් රූප ස්පර්ශයක් වශයෙන් දැනිලා එහෙනම් රස ස්පර්ශයක් වශයෙන් දැනිලා ශබ්දය ස්පර්ශයක් වශයෙන් දැනිලා එහෙනම් සමට අනුව ඇස බලනවා සමට අනුව නාසය බලනවා සමට අනුව දිව බලනවා සමට අනුව කන බලනවා එහෙනම් එයා සමට අනුව භාවනාව අවසන් කරා භාවනාව අවසන් කරපු බවට සාක්ෂිය එයාගේ ප්‍රඥාව. එහෙනම් ඒ ප්‍රඥාවෙන් එයා කරුණු කියනකොට මං කොහමද සමට අනු ඇස බැලුවේ මොකවත් මට පේන්නේ මේ සියලුම නාම රූප ධර්ම මගේ ඇයේ ඇතිල්ලිලා යනවා ස්පර්ශ වෙලා යනවා මේ හැම දෙයක්ම ඇසට වැඩි වැඩි යනවායි කිව්වාම එයා දන්නවා උලන් වැඩි වැඩි යනවා එහෙනම් ඇසටත් වැඩි වැඩි යනවා එහෙනම් සමට අනුව ඇස මත සිත පීඨවන කමඨාන මෙයා වඩලා ඉවරයි ඊට පස්සේ කියනවා දිවට අනුව සිත පීටන්න සමය කියලා කිව්වාම දිවට රස දැනෙනවා. එහෙනම් මේ සමට ස්පර්ශ වෙන සෑම සුළඟක් නියාම සීතලක් නිසාම පුදුම සුවයක් දැනෙනවා. එහෙනම් දිවේට කැම දෙනකොට සුවේ දැනෙනවා. එහෙනම් මේ සීතල සුළඟ නිසා කයට සුවයක් දැනෙනවා. එහෙනම් එයා දිවට අනුව සමේ තියෙන ධර්මතාවය වඩලා ඉවරයි. මේ විදිහට මේ ඉන්ද්‍රියෙන් අර ඉන්ද්‍රිය වඩන්න, අර ඉන්ද්‍රියට සාපේක්ෂව මේ ඉන්ද්‍රිය වඩන්න. එහෙනම් කනට සාපේක්ෂව ඇස වඩන්න කියලා කිව්වා. කිව්වාම කනට සිත පීඨවලා එයා භාවනා කරනකොට හැම මොහොතෙම සබ්දයක් තුළම සබ්දය එන්නේ කම්පනයක් දැනෙනවා. එහෙනම් උලන් වදිනකොට කයට කම්පනයක් දැනෙනවා. සිවුරු ඇඳුම් ඒට මෙට එල්ලෙනවා. ඒ වගේම තමයි ඒ කනට දැනෙන කම්පනය අපට දැන් පීඩනයක් වශයෙන් දැනෙන්නේ නැන්ද? එක ඉරියව්වක වාඩි වෙලා ඉන්නකොට මේ කයට තියෙන කම්පනය දරා බෑ. එහෙනම් පිටකොන්ද බිත්තියට වැදෙනකොට කම්පණය දරා ගන්න බෑ. මේ ශබ්ද වලින් ඇති වෙන කම්පණය දරා ගන්න බෑ. එහෙනම් කනට ඇයෙන කම්පණය මේ කයට දැනෙනවා. රූප වලින් ඇතිවෙන කම්පනය රූප දැක්කාම ලස්සනයි කියන කම්පනය අවලක්ෂණයි කියන කම්පනය අපාසුතාවයේ කම්පනය අකමැති කියන කම්පනය කැමැති කියන කම්පනය එහෙනම් කනට සාපේක්ෂව අසදියා බලනකොට එයාට රූප පේන්නේ ඔක්කොම කම්පන පේනවා ඇසට සාපේක්ෂව මේ සමදියා බලනකොට හැමදේම පරාවර්තනය වෙලා යනවා ස්පර්ශ වෙලා යනවා එහෙනම් මේ විදිහට ඇසෙන් සම බලලා සමෙන් දිව බලලා දිවෙන් කන කන බලලා කනෙන් ආසේ බලලා මේ ආයතන හැම එකක්ම එක වාගේ වැඩ කරන්න කමඨාන වඩලා ඉවරනකොට යට අවුරුද්දක් ගින් දැන් එයාට අවුරුදු 4යි ඒ අවුරුදු 7 දී කියනවා දැන් මේ ආයතන පාම එක විදියට දකින්න එකම විදියට ක්‍රියාත්මක වෙන්න ඕනේ එකම මොහොතේ ආයතන පයේම සිත පීටවන්න ඕනේ කියලා සිත ආයතන පයේම පීටන්න කිව්වාම ඒ හතර අවුරුදු ඒ පුංචි දරුවා කල්පනා කරනවා ආයතන හැම එකෙම එක එක විදිහටනේ පීටන්න පුළුවන්. එක විදිහට පීටන්න බෑනේ. එහෙනම් මේ ආයතනේ පීටනකොට අරක අමතක වෙනවා. අරකේ පීටනකොට මේක අමතක වෙනවා. මේ විදිහට විශාලසෙන් යුද්ධය අල්ලලා අල්ලලා මෙයා පොරබදිනවා. එතකොට ඒ කමටාන් දෙන ගුරුවරයා ආනවා ආයතන පහේම එක විදිහටම සිත පීටවන්න අමාරුද කියලා කියනකොට එයා කියනවා අමාරු නෑ පුළුවන් හරි ලේසි ඒ ලේසි ක්‍රමේ වටා ගන්න මට පුළුවන් උන්නේ ඒක ඒකටයි මට තියෙන අමාරුව ඒ ලේසි ක්‍රමේ මට වැටුණ ගමන් මේකෙච්චර අමාරු නෑ මේ ලෝකේ ආයතන පහෙම සිත පීඩනවා කියලා කියන්නේ බොහොම ලේසි වැඩක් හැබැයි මේ ලේසි වැඩේ කරන්නේ කොහමද කියන එක පිළිබඳ අවබෝධයයි මට තාම ආවේ නැත්තේ ඒ අවබෝධය දැන් වඩමින් පවතිනවා කිව්වාම ඒ වැඩිහිටියාට හරි සන්තෝසයි මේ වගේ දරුවෙක් අපේ પરම්පරාවට හම්බුණා එහෙනම් මේ උත්මයා කොහොමරි තනියම මේක අවබෝධ කරගනී කියලා කමටන් දෙන්නේ නැහැ කියලා එයා සිතින් සිතාගෙන එයාට කියනවා කොහොමරි ලේසි ක්‍රමේ වටාගෙන මේක ලේසියෙන් ඉවර කරන්න කියලා එයා නැවත නැවත සිතයි සමයි එකතු කරනවා සිතයි කණයි එකතු කරනවා සිතයි දිවයි එකතු කරනවා ඒ දෙක එකතු වෙනවා. ඒ දෙක ඒකාකාරයට පවතිනවා. ඒ විදිහට මේ ධර්මතාවය පවතිනවා. නමුත් දෙක එකට එකතු කරනකොට තුනක් එකට එකතු කරනකොට මේකේ ඒම පවතින්නේ පස්සේ යාට තේරුණා මේ තුනම එකට පවස්සලා ඒක මත සිත පීටෙව්වාම මොනවද තියෙන්නේ? සිත විතරයි නේද? ඇසකුත් එතන නැත, කනකුත් එතන නැත, නාසයකුත් එතන නැත, දිවකුත් නැත, සමකුත් නැත. එහෙනම් ආයතන පහ එකට එකතු කරලා ඒක මත සිත තිබ්බාම සිත විතරක් පවතිනවා. ආයතන පහ අතුරුදාන් වෙනවා අතුරුදාන් වෙන්න තියෙන ආයතන මොකටද මම එකතු කරන්නේ අතුරුදාන් කරන්න මොකටද වෙසෙන්නේ සිත මත සිත පීඩේවම ප්‍රශ්න විසඳෙනවායි කියලා එයා සිත මත සිත පීඩලා භාවනා කරනවා දැන් එයා ආයතන හයම එකට එකතු කරපු කෙනෙක් එහෙනම් එයාට අවුරුදු 4 ඉවර වෙනකොටම එයාගේ වැඩිහිටිය ඇවිල්ලා ආනවා දැන් ඔයාට ආයතන 6 එකට එකතු කරලා තිබ්බාම ආයතනවල අවබෝධය කොහමද එක එක ආයතන පිළිබඳව විස්තරය කියන්න ඇස පිළිබඳව මොනවද පේන්නේ ඇස පිළිබඳව පේන්නේ මගේ සිත විතරයි ඇස පේන්නේ කන පිළිබඳව මොනවද පේන්නේ? එතනත් මගේ සිත විතරයි පේන්නේ කන පේන්නේ එතකොට නාසය මොනවද පේන්නේ? නාසය පේන්නේ ඒක තුළ පේන්නේ මාගේ සිත විතරයි. දිව මත තිබ්බා මොනවද පේන්නේ? ඒත් පේන්නේ සිත විතරයි. සම මත තිබ්බාම ඒත් වෙන්නේ සම විතරයි. එහෙනම් සිත මේ ආයතන පයේ පීඩනකොට ආයතන වෙන වෙනම පේනවද? ආයතන පයේම සිත පීඩන විදිහට පේනවද කියලා ඇහුවාම ආයතන පයේම සිත පීඩෙව්වා වාගේ ආයතන හයේම සිත පීඩලා තියෙන බව දැනගත්තොත් ආයතන පාක් වෙනවා. එතකොට ඒක එකක් වෙන්න බෑනේ. ආයතන පා එකට එකතු කරාම එතන පාක් නෑ එකයි තියෙන්නේ. ඒක මත සිත පීඩෙව්වාම ඒ සිත බවට ඒ ආයතන පාපත් වුනාම ආයතන පා නිරෝධ වෙලා සිත විතරක් පවතිනවා. කිසිම තැනක කිසිම ආයතනයක් මට පේන්නේ ආයතන පා වෙන් වෙන් වශයෙන් දකින්න පුළුවන් කමකුත් නැහැ. ආයතන පයේම සිත පීඩපු බව තේරුම් ගන්න පුළුවන් කමකුත් නැහැ. හැමතැනම සිත විතරක් පවතිනවා. සිත විසින් සිත විතරක් බලනවා. මේ සිත විතරයි මට පේනුනේ මොකවත් පේනුන්නේ කිසිම ආයතනයක් නැහැ කිව්වාම කියනවා. එට උදේ ලෑස්ති වෙන්න අපි ආශ්‍රමයට යනවා ත්‍රිවේදේ අධ්‍යයනය කරන්න. හේතුව මේ මට්ටමින් සියලුම කමටන් අවසන් කරලා ඉවරයි. එහෙනම් මේ ධර්මතාවයේ පිළිබඳව මේක තුළ තියෙන ගැඹුරු දේවල් පිළිබඳ අධ්‍යාපනය විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම වැඩ නිමා වෙලා ඉවරයි. අද හිඳලා විශේෂ දේවල් ඉගෙන ගන්න අවබෝධය ලබන්න අපි යන්නට ඕනේ කියලා එයා තීරණය කරනවා. එහෙනම් මේ පංචේන්ද්‍රිය කියන භාවනාව අපේ ජීවිතයේ වඩන උත්තරීතර භාවනාවක් කියලා කිව්වේ මේක වඩන ක්‍රමවේද පිළිබඳව අපට තාම අවබෝධ නැහැ. මේ භාවනාව වඩන ක්‍රමවේද මේ භාවනාව තුළින් සෝවාන් ඥානය, සකු르දාගාමි ඥානය, අනාගාමි ඥානය, අරියත් ඥානයටපත් වෙන ක්‍රමවේද පිළිබඳ අවබෝධ නැහැ. එහෙනම් බාලාංශ මට්ටමේ තියෙන සෝවාන් මාර්ගයට සූදානම් වෙන්න ඵලය නෙමෙයි සෝවාන් මාර්ගයට සූදානම් වෙන්න තමයි ඇස මත සිත පීඩවන්නේ කන මත සිත පීඩවන්නේ දිව මත සිත පීඩවන්නේ සම මත සිත පීඩවන්නේ සිත මත සිත පීඩවන්නේ හේතුව පේන දේවල් නිසා රාග ద్వේස මොහ වෛර ඇති වෙනවා නම් එහෙම එකක් ඇති වෙන බව ඉස්සලා දැනගන්න එපා නිරෝධ කරන්න එහෙනම් තමන්ගේ ක්ලේශ අසනීපේ මොකද්ද තමන් තුළ තියෙන අකුසල කර්මය මොකද්ද අසත්පුරුෂ ස්වභාවය මොකද්ද කියන එක ඉස්සෙල්ලාම තේරුම් ගත්තොත් තමයි ඒක නිරෝධ කරන්න කමටාන් වඩන්න පුළුවන් එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ කිසිම මොහතක අපි අපි තේරුම් අරගෙන නැහැ අපි අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ එහෙනම් මේ ඇසෙන් අපි බලනකොට රාගික දේවල් ඇති වෙනවද? ලෝභ දේවල් ඇති වෙනවද? තෘෂ්ණාධික දේවල් ඇති වෙනවද? මොන වගේ වෛරසාගත දේවල් ඇති වෙනවද? එහෙනම් මේ විදිහට ඇසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුලින් මේ තියෙන සියලෝම සංඥා සංස්කාර ධර්මයන් අපි වටා ගන්නට ඕනේ ඉපදීම නවත්තන්න තවත් කොච්චර කාලයක් මේ ලෝකේ ඉපදෙන්නද? තවත් කොච්චර කාලයක් මිනිසත් බව ලබලා මානදම් පුරන්නද? තව කොච්චර කාලයක් පින්ඩපාතේ කරගෙන පරියන්කෙන් ඉන්නද? එහෙනම් මේ ලබාපු මිනිසත් බව හොඳටම ඇති තථාගත ගෞතම බුද්ධ ශාසනය පිරිනිවන් පාන්න අරියත් බෝධියෙන් වැඩනිමා කරන්න ඉපදීම නවත්තන්න මේ කමඨාන මේ සතර සටිපට්ඨානයේ තියෙන චිත්තානුපස්සනාව තියෙන කමඨාන අපි වඩන්නට ඕනේ ආයතන අය ඒ ආයතනවල නිර්මාණය වෙන කර්ම අද අපගේ උත්පත්තියට හේතුවක් වුණා. සංසාර භවගාමි ජීවිතයට හේතුවක් වුණා. එහෙනම් මේක නවත්තන්න තියෙන එකම ක්‍රමවේදය ආයතන හයේ තියෙන අවිද්‍යාව පා කරන්න ඕනේ. ආයතනවල තියෙන අවිද්‍යාව තමයි සෑම මොහොතක් ගානේ අපි ඉපදිලා ඉන්න සෑම තප්පරයක් ගානේ අපි සියලුම දේවල් අපි අවිද්‍යාවෙන් බලනවා මේක ලස්සනයි මේක මීරි මේක රසවත් මේක ස්පර්ශනීයයි කියලා අපි මේ සංඥා සංස්කාර නාම රූප ධර්මයන් ස්පර්ශ කරන තාක්කල් අවිද්‍යාව පැති වෙලා අවිද්‍යාව තුළින් සංස්කාර ඇති වෙලා සංස්කාර තුළින් විඥාන කියන සිතිවිලි පාළ වෙලා ඒ සිතිවිලි නිසා නාම රූප ඇති වෙලා නාම රූප ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අය බවට පත් වෙලා ඒ ආයතන අවිද්‍යාවෙන් නිර්මාණය වෙච්ච නිසා ඒ පංචකාමයන් පිනවීමේ කාම ඡන්දය ඇති වෙලා ඒක පිනවන්න සංසාරේ කකා බිබී බල බල බැන බැන කටයුතු කර කර නිතර නිතර දුක් විඳ විඳ ඉපදි ඉපදි ඇවිදිනවා. එහෙනම් මේ සෑම දෙයක්ම නවත්තන්න අපට කමඨාන ලැබිලා තියෙන්නේ සෑම දෙයක්ම නිරෝධ කරන්න අපට අවස්ථාව පාළ වෙලා තියෙන්නේ. එහෙනම් මේ මොහොතේ හිඳලා අපි මේ කමඨාන වඩන්නට ඕනේ. මේ කමඨාන අපේ ජීවිතයේ අවසාන කමඨාන වෙන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ ඉපදීම නවත්තන්න අවශ්‍ය සුදුසුම තථාගත පණිවිඩය වෙන්නට ඕනේ. එහෙනම් පංචේන්ද්‍රිය භාවනාව අපි මේ අසකන දිවනාසය සමසිතේ පීඨවලා විද්‍යාව වැඩි කරමු විද්‍යාව වැඩි වෙනකොට අවිද්‍යාව පාළ වෙලා පාවෙලා ගින් ඒක ඉමීසරේ අපෙන් නිරෝධ වෙලා යනවා ඒ කියන්නේ නැවත කවදාවත් ඉපදෙන්න කිසිම මෝතක කර්මයක් අට නොගන්න විදියට ආයතන අය ලෝකෝත්තර බවට පත් වෙනවා. එහෙනම් අපගේ ආයතන ලෝකෝත්තර ආයතන බවට පත් කරලා ඒ ආයතන නිතරම 100න් යුක්තව මේ වන්න ගන්ධ රස ඕජා නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක්ක ගනුදෙනු කරලා සෑම තප්පරයක් ගානේ ඉපදීම නවත්තන්න අවශ්‍ය කටයුතු අපි කරන්නේ ආයතන අවිසින් කරගන්නට ඕනේ. එහෙනම් ඒකට අපි මේ ධර්මය හොඳට සිතේ මෙනෙහි කරගෙන සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ අපි මේ කමඨාන වඩන්නට ඕනේ. එහෙම වඩන්න පුළුවන් ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගන්නට පුළුවන් මේ ඇති වෙලා තියෙන දුක්සහිත භවය නිරෝධ කරගන්න පුළුවන් එහෙනම් කෙනෙක් මේ ලෝකේ දුක් වෙනවා එයා දුක් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ අපි සාකච්ඡා කළා. ආයතන හයේ අඩුව රාගෙන් දැක්කාම අනේ මේ මිනිසයා කොච්චර කාමුක මිනිසෙක්ද, තෘෂ්ණාධික මිනිසෙක්ද කියලා මිනිස්සු අපට බයිනවා. අපි කතාවල අසංවරභාවයෙන් කතා කළාම අසත්පුරුෂයා කතා කරන්නවත් දන්නේ නැහැ කියලා මිනිස්සු බයිනවා. අනුන්ගේ දේවල් ආගත්තාම අනේ ඕපදූප මිනිසයා අනුන්ගේ ඕපදූපමයි හොයන්නේ කියලා මේ කන් දෙකට මේ බයින්නේ. එහෙනම් කලබල වෙලා උඩ පැන පැන අසංවරව ඇසිරුනාම කිසියම් සංවරයක් නැති දුස්සීලයා කියලා බහිනවා. එහෙනම් අපි රාගයේ, ద్వේෂයේ, මෝහයේ කල්පනා කළාම අපිරිසිදු සිත තියෙන අසත්පුරුෂ මිනිසෙක් කියලා බයිනවා. එහෙනම් මිනිස්සු බයිනකොට අපේ ආයතන හයටයි බයින්නේ අපට බයින්නේ එහෙනම් අපේ ක්‍රියාවට බයිනවා නම් කයට බයිනවා. අපි කතා කරන වචනයට බයිනවා නම් දිවට බයිනවා. අපේ නාසයේ තියෙන ලෝභ දේශ මෝල්ට බයිනවනම් ඒ බයින්නේ නාසයට අපි මිනිස්සු දිහා රවනකොට මිනිස්සු දිහා රාගයෙන් බලනකොට ඒ බයින්නේ අපේ චක්කුවට අනුන්ගේ දේවල් ශ්‍රවණය කරනකොට ඒ බයින්නේ අපේ කනට එහෙනම් බලන්න මිනිස්සු බයින්නේ සලායතන වලට මිනිස්සු අඩුව දකින්නේ සලායතනේ එහෙනම් හදන්නත් ඕනේ සලායතන අපි කියනවා අසුවලා මට බැන්නා නෑ අසුවලා බැන්නේ මගේ සලායතනවල දෝෂවලට එහෙනම් ඒ දෝෂ ටික හැදුවොත් අසුවලා නෙමෙයි කිසිවෙලෙක් අපට බයින්නේ නෑ එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් ගානේ අපි ඉපදිලා දුක් විඳ මේ සංසාරයේ මේ තරම් වේදනාවට කනස්සල්ලටපත් වෙනවා නම් ඒ හැම මොහොතක් ගානේ හේතුව වෙලා තින්නේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය අඩුව මිසක් බඹයක් විතර උස තියෙන මේ කයේ අඩුව නෙමෙයි. එහෙනම් ආයතනේ අඩුව අද ඉඳලා අපි හදන්නට ඕනේ. මේක නිරෝධ කරන්නට ඕනේ. සෑම තප්පරයක් ගානේ ඉපදීමට හේතු හදන මේ ආයතනය අද ඉඳලා ක්‍රියා විරහිත කරන්නට ඕනේ. එනම් පංචේන්ද්‍රිය භාවනාව තප්පරයක් වඩනවා මොහොතක් වඩනවා පැයක් වඩනවා නෙමෙයි ඉපදීමට හේතු වෙච්ච ආයතන අයේ ක්‍රියාවලිය සෑම මොහොතක් ගානේ වඩන්නට ඕනේ සෑම තප්පරයක් ගානේ වඩන්නට ඕනේ එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ කලවර කරන්න සෑම අවස්ථාවකම සැනයක් ගානේ උදේ කියලා රෑ කියලා දවල් කියලා නෑ ළඟ කියලා දුර කියලා නෑ ඉඳගෙන ඉන්නකොට නැගිටලා ඉන්නකොට සක්මන් කරනකොට සාකච්ඡාවල නිරත වෙනකොට හැම සතර ඉරියව්වක් තුළම අපි මේක වඩන්නට ඕනේ එහෙනම් පැය 24 පුරාම මේක වඩන්නට ඕනේ ආයතන අයේ වැඩ නිමා කරලා මේ ලබාපු මිනිසත් භවයේ කෙලෙස් නිර්මාණය වෙන ධර්මතාවෙන් නිරෝධ කරලා රාසින්වත් පවු නොකරන තනන් වහන්සේ නමක් නිදුකානන් වහන්සේ නමක් මේ සම්බුද්ධ ශාසනයේ යලි ඉපදුනා නැවත මතුණයි කියලා මේ සම්බුද්ධ ශාසනයට අපි නිසා ගෞරවයක් ඇති වෙන්නට ඕනේ මේ නාම රූප සංඥා සංස්කාර ධර්ම තුල අපි නිසා මේ තථාගත ශාසනයට ආලෝකයක් ලැබෙන්නට ඕනේ එහෙනම් අපේ චරිතය මේ සම්බුද්ධ ශාසනයට ආශිර්වාදයක් වේවා අපේ ಗುಣධර්ම මේ සම්බුද්ධ ශාසනයට විශාල පීඨක් වේවා තථාගතයන් වහන්සේගේ ශාසනයට පැවැත්මක් වේවා එහෙනම් මේ විදියට අපේ මේ ලෝකෙටත් මේ ශාසනයටත් සියලු සත්වයාටත් අපි ලබාපු මිනිසත් භවයේ අපටත් වැඩ සිද්ධ කරන පංචේන්ද්‍රිය භාවනාව පංචේන්ද්‍රිය කමඨාන මේ මොහොතේ ඉඳලා තප්පරේ ඉඳලා වඩමු සෑම සෙනෙයක් ගානේ වඩමු ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිණිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන අවවාදයේ අනුශාසනාව අපි සියලුම දෙනාට අරියත් බෝධිය පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න